ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවදුරටත් මේ අනුස්සති භාවනා පිළිබඳව අනුස්සති ස්ථාන සම්බන්ධව තවත් ධර්මදේශනාවක් මේ ධර්මදේශනාවලියට එක් කරන්න උත්සාහ කරන්නේ අපි ඒ සඳහා ආරම්භයේ වශයෙන් හා පුරාවට බුද්ධානුස්සතිය තියාගත්තා ਸਰවචනාංශයේ ගුණ සිහිපත් කරලා මලප්පහනක් පූජා කරන ප්‍රතිපatti මලප්පහනක් පූජා කරන මේ පූජාව කාමීස් පූජාවක ඉඳලා ඊට පස්සේ බුදු ගුණ හිතට නගාගෙන බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් නැත්නම් සරුවචනාංශගේ ගුණස්කන්ධය අරමුණු කර ගැනීමෙන් සජ්ජායනා කිරීමෙන් ලබන සමත ඒකාග්‍රතාවය වගේම බුද්ධ ගුණ වලින් යම් ප්‍රමාණයක් තම సంతානිය ඇති කර ගන්න ගන්න ප්‍රයත්නයක් වශයෙන් කරන විපස්සනාමය භාවනා වශයෙන් මේකේ අපි උත්සාහ කරා මේකට පැතිකඩ රාශියක් ඇති කරලා පුළු පුළුවන් විදිහට ඒක අපේ ජීවිත අත්දැකීමට ලං කරගන්න. ඉතින් ඇති කරගත්ත ක්‍රමවේදය අනුව ඊ ගාවට තියෙන මේ ධම්මානුපස්සනාව කියන නැත්තම් ධම්මානුස්සතිය දහම අනුව ගිය මේ සතිය ගත්තොත් අපිට පුළුවන් ඒ දහම නියෝජනය කරන පුස්කොළ පොත් එහෙම නැත්නම් ඒ බණ කීම් බණ දෙසීම් ආදී කටයුතු වලට අනුග්‍රහ කිරීම පුස්තකාල සෑදීම් ආලෝක පූජා කිරීම වගේ දේවල් වලින් ඥාන සම්ප්‍රයුක්ත කුසල ක්‍රියාවලට පෙළඹෙන්න පුළුවන්. මේක ආමිෂයේ පැත්තෙන්. ඉතින් මේ වගේ රටවල ලොකු ආදර්ශ ලෝකයට දෙනවා. එහෙම නැත්නම් පෙරමුණේ ඉන්නවා අපි. ඒ වාගේම මේ ධර්මයේ ಗುಣ සිහිපත් කරලා අපේ සරුවච්චන් වහන්සේත් මේ ධර්මයේ Tamange ආචාර්යත්වය තියාගත්තා කියලා ඒ ධර්මයේ තියෙන අපි සාමාන්‍යයෙන් පහ දහම් පාතලෙන කාලේ ඉගෙන ගත්ත ඒක මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් මේ කෙලෙස් තුන එහෙම නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව එහෙම නැත්නම් මේ නිකලෙස් තුන එහෙම නැත්නම් මේ සතර මඟ සතර ඵල නිවන ආදී මේ නව ලෝකෝත්තර ධර්ම කියලා මේ කොටාස ඒ වගේම මානවයට පුද්ගලික වශයෙන් සහ සමාජික වශයෙන් ඇති කරන ಗುಣ සිහිපත් කරනකොටමත් මා විශාල කල්යාණ ශක්තියක් එහෙනම් යහපතක් සිද්ධ වෙනවා ඒක සමත වශයෙන් හිත මේ ලෝකයේ තියෙන මේ දරසතාවයේ පෙළෙන කෙනාට ලොකු සාන්තිකර තත්ත්වයක් ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපි මේ වැඩමුළුවකදී වැඩමුළුවකට මුළු දී ගත කරන වෙලාවකදී ඉදිරිපත් කරගන්න දේ ධර්ම ගුණ අපි තැම්පත් කරගන්න හදනවා. අර වගේ ධර්මයට පූජා සත්කාර කරමින් නැත්නම් ධර්මයේ ගුණ අරමුණු කරමින් කරනවට වඩා වෙනස් රසයක් එකේ තියෙන්නේ. ඒ ධර්මයේ අපේ චිත්තසංතාන තුළ සාක්ෂාත් කරන වශයෙන්. නැත්නම් අපි කියන අස්පනා අපිට විඳීම් වශයෙන්. කරන්න ගියාම ඔක්කොටම වැඩි ලොකු වෙනසක් ධර්මයෙන් ඇති වෙනවා. ඉතින් ඒකට අපි කියනවා මේ පරිත්‍ත කියන වචනේ විග්‍රහ කරනකොට කියනවා මේ පිළිතියක් අහනකොට අපි ලොකු අරසාවක් තියෙන නිසා අපි සංඝ වංශලා ගෙවල් වලට වඩාමලා පිරිත් කරනවා පරිත්ත කියලා කියනවා අරසාවක් ගන්නවා. ඒකට අපි ඒක ආහන පිරිත් නැත්නම් ඇසීමෙන් ලැබෙන අරසාව කියලා කියනවා. ඊට වඩා වෙනස් පිරිත් කියන කෙනා. එතකොට ඒ කෙනා වේවිලා පිරිත් ටික සජ්ජහායනා කරනකොට ගිහි පිරිත් වේවා සංඝයා වහන්සේලා වශයෙන් වේවා. ඒකට ඒ කෙනා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගෙන නතර කරන ස්ථාන අධිනි ස්ථාන දැනන කියනකොට අයිට වැඩි ලොකු සැදී පැහැදීමක් තියෙනවා යෙදීමක් තියෙනවා. එතකොට ඒකට කියනවා කියන පිරිත් කිය. අහන පිරිත් වලට ශක්තිමත් ඒ නිසා ගිහි පිරිත් කියන අයට නිවැසියන් වඳිනවා. මේ මිනිස්සු පිරිති කියනෝයි කියලා. ඊට පස්සේ තියෙනවා කරන පිරිත් කියලා එකක්. ඒ පිරිතේ සඳහන් වෙන විදිහට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා රකින්නවනම් ඒ පිරිත් ඇහුන් නැති වුණත්, පිරිත් කිව්වේ නැති වුණත් ලබන්න පුළුවන් උප්පරිම ඵලය ත්‍රිවිධ ශික්ෂාවේ තමයි තියෙන්නේ. ඉතින් ත්‍රිවිධ ශික්ෂාට බොහෝම සමාන යදවුමක් තමයි මේ ධර්ම ගුණවල අපි ඉදිරිපත් කරගත්තේ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සව්‍යංජනම් පරිසුද්ධං සුපරිසුද්ධං භ්‍රමචර්යම් පකාසීති. ධර්මයේ ඒක පිහිටවපු ගුණයකට වඩා පිහිටි ස්වභාවික ගුණයක් තියෙනවා ආදි කල්යාණම් වශයෙන් ඒ බණපදේ ඇහෙනකොටම මහ විශාල වෙනසක් ජීවිතයකට ඇති වෙනවා විනීය ජනතාවගේ. එහෙම නැත්නම් දමණය වීමට පෙරම් පුරලා තියෙන අයට. වණපදේ ඇහෙනකොටම බොහෝ විට ඒ ධර්මයේ තියෙන ආදි කල්යාණය පෙන්නකොට අටුවාචාරින් වහන්සලා පෙන්නවා නීවරණ ටික එහෙම නැති වෙලා යනවා. බණ ඇහෙනකොට මේ කියන්නේ බණ. මේක මේ නෛර්යානික සීසත් ධර්මයේ කියනකොටම එහෙම තමයි ඒ බුදුජානනාංශයේ ඉදිරිපිටදී ඒ අසීමිත අපරිමිත විදිහට වහාම් බණ එනකොට නිවන් දකින්නේ බණ ඇහෙනකොටම නීවරණ ටික අයින් වෙලා යනවා. එතකොට කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කියලා හිත පුදුම කලල් භාවයටපත් වෙනවා. අනේ මේ බුදුහාමුදුරු මේ බණනේ කියන්නේ කියලා. මු르දු වෙනවා. මේ දලදඬු හිත් මුදු චිත්තම් උදග්ග චිත්ත උද්‍යෝගයක් ඇති වෙනවා. අනේ මම මොන පිනක් මොන පාරමිතාවක් පෙරලා තියෙනවද මෙතෙන් ඇවිල්ලා මේ බණහන්න කියලා උදග්ග චිත්තම් පසන්න චිත්තම් මොනම දෙයකටවත් නැති විදිහට පහ දිනවා විනීවරණ චිත්තං මේ බණේ යෙදිලා ඉඳගෙන ඉන්න ටිකට නිවරණ නැති කරනවා. ඒ නිසා ඒකේ ඇසීම පවා ආදි කල්යාණේදී ඇසීම පවා ගුණ විශේෂයක් ඇති කරනවා. අපි ඒකට ඊයේ මතක් කරගත්තේ ඒ බණ ඇහිම නිසා තියෙන සද්ධාව කුසල ඡන්දයක් වඩටපත් වෙනවා. මේක කරලා බලන්න ඕනේ කියලා හිතෙනවා. මෙතෙක් කල පිටින් ආපු සායමක් වගේ සද්ධාව තිබුණා. ඒක ඕනේ. නමුත් ඒක අමූලිකයි. ඒක මුල් බහැලා නැහැ. ඒක ප්‍රසාදයි. බාහිරයේ තියෙන ප්‍රසාදයක් ඇති කරනා විතරයි. ඊට පස්සේ මේ කුසල ඡන්දය ආවට පස්සේ ඒක බැහැ ගන්න নিমগ্ন වෙන ඕකප්පණේ වෙන ගතියකටපත් වෙනවා. එතකොට මේ පුද්ගලයා ධර්මයේ තියෙන මජ්ජේ කල්යාණයට එහෙම නැත්නම් අර සීල ශික්ෂාව ඉක්මවලා ගිය සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට යන්න තියෙන ඉඩ ඒකට අපකප වෙන්න තියෙන ඉඩ ඒකට බහැ ගන්න තියෙන ඉඩ දක්නාසුළු දෘෂ්ටි කෝණයක් හදා ගන්න. අනේ දෘෂ්ටි කෝණය හැදුවාට පස්සේ ඒ පුද්ගලයා තුළ පහළ වෙන මේ ක්‍රමවේදය ක්‍රමසහ විදි කියලාකට කියන්නේ ඒ ක්‍රමවේදය දිහා බලනකොට කල්යාණ මිත්‍රෙක් හොයාගන්න හරීම ලේසි ක්‍රමයක තමයි. මේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝගයට අර්ථ අර්ථය පිළිබඳව හැසිරෙන මේ මේ මේ නරයොත් එක බලනකොට මේ නරා වලදියා බලනකොට යම් කිසි කෙනෙක් මේ හැසිරෙන්නේ එවැනි නරාවලක නරයන් තුල සීල ශික්ෂාව තහවුරු කරගන්නයි සමාධි ශික්ෂාව තහවුරු කරගන්නයි ප්‍රඥා ශික්ෂාව තහවුරු කරගන්නයි කියලා අපිට පේන්න තියෙනවා නම් ඇස් රෝග නැති වෙනවා පෙන්න පෙනුමටම ඇත් රෝග නැති වෙනවා තේරෙනවා මේක අපිට මොන තාලින්වත් කරන්න බෑ මේ අබෝධ අබුද්ධෝත්පාද කාලෙක එහෙම පහළ වුණා නම් මේ ලෝකෙට අපිට මොන කුදල ඡන්දේ තිබුණත් මොන යෙදවුම තිබ්බත් එහෙම වැඩ කරන පිරිසක් දැකලා අපිටත් මේක කරන්න ඕනේ කරන්න පුළුවන් කියන හැඟීම එනවනම් ඒ මජ්ජේ කල්යාණයට යනකොට ඒ කෙනාට ඇති වෙන ධර්මයේ ඒ සුවක්හත ගුණය මේක කවුරුත් කරප එකක් නෙවෙයි මම මේ ධර්මයට නතු වෙන්න ඕන කියලා මම කරන යදොමකුත් නෙමෙයි නොවෙන්නෙත් නොයි. ධර්මයේම ගුණයක් තියෙනවා. අසුවිරු ඥාණය එහෙම නැත්නම් මේ සුත්තමේ ඥාණය ක්‍රියාවත් කරන එක. ඒ සුත්තමේ ඥාණයට කියනවා සෝතාවධානයේ පඤ්ඤා සුත්තමේ ඥානං. සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥානං. කියන්නේ අවධානයේ දීලා මේ බුදු බණ කියලා සීලුවට බහා තබලා කන් නමාගෙන නිත්‍යම මේ හිත නමාගෙන සාත් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බලාගෙන බණක් අහනවා කියනකොට ඒක මහ විශාල යෝගයක්. ඊට පස්සේ අහපු ටික මේ කණෙන් අහුව අර කණෙන් යන්න හරි නැතුව ඒ සංවරයට දැම්මලා පස්සේ සීලමේ ඥානං. ඉතින් ඒ සීල ඒ දෙක එනකොට කියන්නේ අහපු දේ සීලමේ වතෙන් හෝ ක්‍රියාවත් කරනකොට එතන ප්‍රධාන වශයෙන්ම කරන්න හදන්නේ භවනා ලෝකී වතෙන් කරන්න හදන්නේ මේ නීවරණ ටික අයින් කරන එක තමයි. මජ්ජේ කල්යාණේදී මේ ඔක්කොම මේ අපි මේ දාන දහංගට තේරම කරන්නේ මේ කාම සංඥා වශයෙන් නම් කරන නැත්තම් පරිඋත්ථාන කෙලස් පරිඋත්ථාන භූමිය වශයෙන් නම් කරන මේ නීවරණ පහත් එක තමයි මුළු භවනා ලෝකෙම යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ වහසි බස් දොඩන්නේ කාමයට නෙමෙයි කාම ඡන්දෙට. ඒ වගේම ද්වේෂේ නුරුස්නා ගතියට. එහෙම නැත්නම් මේ කුසීතකමට, බුබ්බඩකමට, බද්බූසකමට. එහෙම නැත්නම් උද්ධච්ච කුක්කුච්ච කියන මේ අතීතයේ වෙච්ච දේවල් පිළිබඳ පශ්චාත්තාප වෙන ගතියට. එතන මේ අනාගත සීන සැලසුම් නිසා අපි වර්තමානයේ দাঁඩි දාන කමතියට. එහෙම නැත්නම් සැකේ. ඉතින් මේ පහෙන් එකක්වත් ඇඟේ හැප්පෙන දේවල් නැහැ. ඔක්කොම නිකන් හුදු හිතවිල්ල. ඒ හොඳටම ඇති තමන්ගේ මුළු භාවනා ජීවිතේම විනාශ කරන්න. ඒ නිසා ඒවට ආවරණීය ධර්ම නීවරණ කියලා කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් අන්නේ මේ සීලය කියන මූලික සුදුසුකම් ටික හදාගෙන ඒ සමත වශයෙන් විපස්සනා වශයෙන් දෙකේදීම මුලින් කරන්න ඔය නීවරණ ටික අයින් කරන එක තමයි. අන්න ඒ සඳහා කරන ප්‍රයත්නයේදී බැලූ බැල්මට පේන්නේ පිටින් ඉඳලා බලනකොට පේන්නේ මේ කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍ර භාවයේ ගණ්ඩ කරන සටනක් මේ භාවනා ලෝකේ තියෙන. කාමච්ඡන්දේ කියන්නේ නන්නත්තර වල්භූත අදහස්. එහෙ දුවනවා මෙහෙ දුවනවා දෙකට කඩච්ච පණුවෙක් වගේ කොට දාපු මාළුවක හිත ගැහෙනවා. නැත්නම් ඒ කාර්මුණේ ඉනකොට එපා වෙනවා. තව අරමුණ පයින්නවා. ඒ වෙනකොට ඒකාග්‍ර භාවයේ කිව්වොත් ඒ කාමච්ඡන්දේ කියන චෛතසිකයත් මේ ඒකාග්‍ර භාවයත් කියන එක හැම කෙනාගේම හිතේ හැම වෙලාවෙම තියෙනවා. කවුරක්වත් පිළිගන්නේ නැහැ. කවුරුත් පිළිගන්නේ මේ මේ සම්පූර්ණ නයිමල්ලේ ඒකාග්‍රතාවයක් තියෙනවා කාමච්ඡන්දෙත් තියෙනවා. ඉතින් කාමච්ඡන්දේ ඉස්මතු කරලා ඉන්න වෙලාව තමයි අපේ මේ පු탁ජනකම නැත්නම් මේ කඩප්පුලිකම නැත්නම් මේ නැහැදිච්චකම එහෙම නැත්නම් කියන මේ නොකෑමන දහපතුරා ගතිය මේ කාමච්ඡන්දේ ඔලුව සගනේ තියෙන. හැබැයි ඒ වෙලාවේ ඒකාග්‍රතාවයි නැතුව නෙවෙයි. එයා අවචාවට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචර හිතන මම 100%ක්ම කාමච්ඡන්දේ කියලා. නිසා යෝගාවචරය කොච්චර දෝ පශ්චාත්තාප වෙනවා චි. මං වගේ මේ විදිහට රටසිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන වැලිතලාවක හිටියත් මගේ හිතට එන හිතවිල්ල තියෙන කැතකම කාමී මොකද ඒ කිනාට මේ භවනා කරලා නැත්නම් එයා දන්නේ ඒ හිතේම මෙහා පැත්තේ කොනේ ඒකාග්‍රතාවයේ තියෙනවා. එයා කවදායි හීනකින් අත හිතන්නේ නැහැ. එයා හිතන්නේ මේ කාමච්ඡන්දේ තියෙන පලාතක ඒකාග්‍රතාවයේ තියෙන්න බෑ කියලා. භාවනා කරපු දවසේ මේ ඒකාග්‍රතාවය කාමච්ඡන්දය දෙකම තියෙනවා. දෙකම එකයි කියලා තේරුම් ගත්ත දවසේ. ඒකට කියනවා తాදී ගුණය කියලා. මේ කාමච්ඡන්දයත් මට අයිති නෑ හිතේ ගතියක්. ඒකාග්‍රතාවයක් තියෙනවා මටත් අයිති නෑ. ඔය දෙන්න හිටියට එක එක්කත් මම කියන්න එපා. මේ දෙන්නම නටනවා. කොයි වෙලාවෙත් නටනවා. මේ දෙන්න නටනකොට ඒකාග්‍රතාවයේ නටන වෙලාවට අපි බොහොම ශාන්ත දාන්ත සීතල ගතියක් ආධ්‍යාත්මික ගතියක් දකිනවා. අද ඒකට කාමච්ඡන්දේ නැතුව නෑ. එයා පිටිපස්සේ ඉන්නවා. එහෙනම් මේ නාඩගමේ එක එකනා ප්‍රධාන නළුව බවට පත් වෙනවා. ඉතින් මේ දෙක ඉස්සල්ලා අපි සාමාන්‍ය සමතිදී කරන්නේ කාමච්ඡන්දේ පොඩක් තලාව බලා ඒකාග්‍රතාවයට එන්න හදපුවා අපිට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ සංසාරේ කවදාකවත් හිතුවේ නෑ මේ වලත්තයා මහත්ෙක් කරන්න පුළුවන් වෙයි කියලා. ඔන්න වෙලාවට වලත්තයා මහත්යා වෙනවා. ඒකෝට ඉතනවා මෝ වටිනාකමක. නමුත් ටික වෙලාවක් යනකොට මහත්යා වැතිලා ආය වලත්තයා එළියට එනවා. ඒකෝට ඉතනවා චික්කේ දැන් ආයෙසරයක් වහ කන්න හිතෙනවා. වහ කාලා තියෙනවා. සරුවත්යන්ස ඉන්න කාලේ වහ කාලා තියෙනවා. අච්චර ලස්සනට මහත්මගති තියෙන එකනට වලත්ත ගතිය එනවා. ඒ තමයි හිතේ තියෙන නොකෑමනා දහබදුරා ගතිය. විපස්සනා කරනකොට අටි අමාරු. ඒක තමයි අපිට මේ අද කාලේ බොහොම දුර්ලභ දේ ඔය කාමච්ඡන්දයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි ඔය එන ඒකාග්‍රතාවයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි හේතුඵල ධර්ම අනුව පොල් පිට වාගෙන වගේ මේක අයට එනකොට මේක උඩ එනවා මේක යනකොට මේක උඩ එනවා දෙකටම අයිතිවාසිකම් නොකිය ඉන්න පුළුවන්කම මුගදෙනෙක් හිතන්නේ කර ඇරීමක් කියලා එහෙම නැත්නම් මේ සදාචාරවාදයක් නැතිවීමක් කියලා නෑ එහෙම නැතුව ගොඩ එන්න විදියක් නැහැ ලොකු සාංශිකේ බණක තියෙනවා අපේ හිත හොඳටම හිතන්නකෝ මගේ අම්මා මැරිලා. එතන මගේ දරුවා මගේ අත උඩ මැරිලා. එතන මම හදාගත්ත ලස්සන ගෙට ගිනි අරගෙන. එතන ඉත ගිනි අරගෙන. ඔය හිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා කියලා මේ මනසට තේරුම් ගන්න ඒ මනුස්සයාට නම් හැබැයි බුදුහාමුදුරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන්සේ අඟුලිමාලට කියන්නේ මම නතරුණා පුතා නතරයන් කියනකොට කතා කරන්නේ කඩප්පුලි හිතට නෙවෙයි. අර ඒකාග්‍රතාවයට කතා වෙනවා. ඇත්තට එන. එතකොට යාට ධර්මයේ තියෙන අර ආදි කල්යනේ තේනවා කාටද පුළුවන් මං වගේ කඩුවක් කරන හිතු මහන කියලා එළවණු මිනිහට කියන්න නතර වෙන්න ඕනේ නතර වෙන්න පුළුවන්. මම නතර වුණා. එහෙම නැත්නම් රෙජි නැතුව ආව පටාචාරවට කියනකොට නංගි සීහෙලව ගලින් කියලා එළවන්න පුළුවන්. එතනින් ගියාම මේ චින්චමානුකාව බඩ දක්වාගෙන ඇවිල්ලා හ ඕම උඩ ඉඳගෙන බණ කී කිය ඉඳලා හරියන්නේ නැහැ මේ ළමයි බඩේ ඉන්න ළමයට ලක්ස්ප්‍රේ නැහැ දැන් සන්ලයිට් නැහැ ලක්සෝ නැහැ කියනකොට බුදුරජාණන් ඔලුව පාත් කරන ඉතයි නේ නංගි මුණ දෙය බල කරන නංගි උඹයි මයි දන්නෝනේ ඕකේ රහස කියලා ඒ කට්ටිය හිතෙන දෙන්න හැංගිලා බුදිය ගත්ත කතාවක් කතා කරන්න හදන්නේ කියලා කවුරුත් හිතන්නේ නැහැ චින්චමානිකා වගේ මේ වගේ වස විනිලජ්ජාවක් කරනකොට උනසේ මූණ දෙයි කියලා උසසේ කිව්වා නංගි ඉතින් ඔකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ ඒතකොට දරුවට දර ටික කඩන බිම් වැටිච්චාම තේරෙනවා ඒක නෝ ඒකාග්‍රතාවයට දෙන නිදර්ශනයක් නෙවෙයි නමුත් කොයි වෙලාවක හෝ බුදු කෙනෙකුට විතරයි තේරෙන්නේ මේ මේ ධම්මජීව වගේ මිනිස්සුෙකුට මහානකමක් කරන්න පුළුවන් වෙයි කියලා මටවත් හිතුන්නේ ඒ කාලේ හිතෙන්නේ නැහැ මොකද ඒ තරම මම කෙටුවේ ඒ සෙල්ලක්කාර වැඩම තමයි. හිතුවක්කාර වැඩම තමයි. ආස්වාදේමයි. බුදුරජාණන්සේ දැකලා තියෙනවනේ. නැත්නම් මගේ ගුරු හමුදුර දැකලා තියෙනවා මේක කීකරු කරලා ගන්න පුළුවන් මේ කියලා. කාටවත් හිතෙන්නේ නැහැ. එයිසයි මධ්‍ය කල් මධ්‍යේ කල්යාණදී කාට හරි හිතුවොත් මාතුල බුදු ගුණේ තියෙනවා. මාතුල ධර්ම ගුණේ තියෙනවා. මේක මතුකරනද ක්‍රමවේදයක් තියෙනවා අවට කියාට බෑ. අන්නේ ක්‍රමවේදයට හිත නතු කරනවා කියන තමයි සමත සම සමත මේ ත්‍රික්ෂාව කියන්නේ. සමාධි ප්‍රඥා ශික්ෂා ඉන්නේ කිසි කෙනෙකුට හිත දෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම අපේ හිත අපි දෙස් දෙමින් ගත කරන්නේ. මේක මේ මහා කඩප්පුලි හිතක්, නොකෑමනා හිතක්, පවුල් කන හිතක්, අඹදරුවන් රකින්න හිතක් කොහොමද පා මේකේ දහම් ගුණයක් මතුවෙන්නේ කියලා හිතනවා. බුදුහාමුදුරේ මේ හිතන්නේ මොකද බුදුරජාණන්සේ ජාතක කතා ඔක්කොගෙම තේරෙනවා. ඒ තරම් මඩගොඩේ හටගත්තට මේ නෙළුම පිපිලාවට පස්සේ ඒ නෙළුමට අර සිනිවතුර ගෑවට ගෑවෙන්නේ ඒ නෙළු මඩ ගඳ වුණාට නෙළුමේ නෑ එහෙම ගන්න. නෙළුම හරියම පිවිතුරු සුවඳ. හැබැයි හොඳට මතක තියාගන්න තාම නෙළුම පෝෂණය ගන්නේ මඩ වගුරේ. ඒ ඒ පිපිච්ච පැත්ත ඒකාග්‍රතාවේ නම් ඒක පෝෂණය ගන්නේ කාමච්ඡන්දයෙන් තමයි. ඉතින් ඒ ගුණය මේ පැත්තෙන් කාමච්ඡන්දේ තියෙන එතකොට චරිතයක් නැහැ. මේ පැත්තේ ඒකෝදි භාවයේ තියෙනවා. ඒකාග්‍රතාවේ තියෙන ඒක තමයි තබ්බ්‍යහත් චරිතේ. මේ දෙකම හිතක තියෙන්න පුළුවන්. කද්දාක හිතන්න බැරිකම තියෙන මේකේ. ඒ නිසා සමත වශයෙන් අපි මේක යට කරලා මේක ඉස්පතු කරලා පෙන්නුවාට විපස්සනා කරනකොට විශේෂයෙන්ම ධම්මානුපස්සනාවේදී අජත්තං වාස කාමේ කාමච්ඡන්දං සම්තිමේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. නිවර්ණ පබ්බේදී සරුවචනanse දේශනා කරන භාවනා කරන එක්කනට හොඳට භාවනා කරලා මේ සමාධිය ඇවිල්ලා සතියත් ඇවිල්ලා ඒ සතියට පේන ඔන්න මගේ හිතට කාමච්ඡන්දය ආවා. අන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. එතකොට මේ සතිමත් හිතට සමාධියකුත් නැහැ කියන්න බෑ එතන. තේරෙනවා කාමච්ඡන්දේ ආවයි කියලා ඒක හරියට විසතත් ගලවපු ණයෙක් ඇතුළට එනකොට බය වෙන්න දෙයක් නැහැ. ඒක ණය තමයි. හැබැයි විස නෑ දැන්. අනිත් වගේ කාමච්ඡන්දේ එනකොට ඉස්සෙල්නම් කාමච්ඡන්දේ එනකොට ඉසాత බඳගෙන අඬනවා, දුවනවා, චරිත විනාශ උණයි කියනවා, සතිය නැති උණයි කියනවා, සමාධිය නැති උණයි කියනවා. නමුත් මේ මජ්ජේ කල්යාණයේදී මේ කාමච්ඡන්දේ බල බල ඉඳද්දී ඇතුළට එනවා. අසන්තං වාකාමච්ඡන්දං අසන්තං උපන්නං වාකාමච්ඡන්දං උපන්නං කාමච්ඡන්දෝති පජාන මේ නැති කාමච්ඡන්දයක් උපදුනා දැන් මේ කාමච්ඡන්දෙත් තියෙනවා මම මේ කාමච්ඡන්දේ යනවා ඒක නිකන් මේ ඈතක ඉඳලා සඳුරුතලයේ ඉඳලා වීදිය කියන වාහන දිහා බලා ඉන්නා වගේ බලා හිටියට gadu ගෙනින්න දෙයක් නැහැ ඒක කවදාකවත් එතෙන්ට එනකන් ඒකත් එක්ක හුරු කරනකන් නැත්නම් විපස්සනා වශයෙන් පුහුණු කරනකන් කවුරුවක්වත් හිතන්නේ මේ කාමච්ඡන්දේ භාවනා අරමුණක් කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කාමච්ඡන්ද කියන නීවරණ නීවරණ ධර්මයක් බවටපත් කරන්න පුළුවන් වෙයි. මේ විෂිකරණ හැම කුණක්ම ධර්මයක් බවටපත් වෙනවා. සමතේදී බෑ. සමතේදී කාමච්ඡන්දේ දුරුවන් කරන්න හදනවා. ඒකාවදි භාවය ඒකාග්‍ර භාවය ලං කරන්න හදනවා. ඒක පුළුවන් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ කාදා 100%ක් මේක වෙන්නේ යම් ප්‍රමාණයක් ඔය තීදිත් කාමච්ඡන්දේ තියෙනවා පහ වෙනකොට තියෙනවා. ඒ තියෙන කාමච්ඡන්දය දැන ගැනීමත් චතුරාර්ය සත්‍ය දැනගන්න එකේම කොටසක්. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දැන ගැනීම කොටසක් තමයි කාමච්ඡන්ද දන්නේ නැතුව කොහොම මේ කාමච්ඡන්දේ ජය ගන්නෙ. ඒ කාමච්ඡන්දේ දැනගන්න මේක පැත්තක තියෙන ඒකෝදි භාවය හරි අවශ්‍යයි. මේ දෙකට එකට ඉන්න පුළුවන් කියන එක නැත්නම් අපි සාමාන්‍යයෙන් ඒක ඒත්තු කරලා දෙන්න අමාරු තර්කෙට මේ ජයට පරාජයට දෙකට සමහිත දානවා කියන එක අපිට අර අම්මලා තාත්තලා කියපු නිසා අෂ්ටෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති හිත කියලා මේ අකම්පිත හිතට තේරෙනවා. කාමච්ඡන්දේ මෙහෙන් තියෙන පුළුවන් මෙහෙන් ඒකෝදි භාවයේ තියෙන්න පුළුවන් සතියට පුළුවන් පෙන්නලා දෙන්න ඒ පැත්ත හැරිලා බලුවොත් කාමච්ඡන්දර බය වෙන්න පුළුවන්. මේ පැත්ත හැරිලා බලුවොත් සන්තෝෂ වෙන්න පුළුවන්. ඒකෝදි භාවයේ තියෙනවා කියලා අපි හිතන්නේ කේවල தත්‍යක් අපි. කාමච්ඡන්දේ තියෙනවා 100ක් තියෙනවනේ. ඒකෝදි භාවයේ තියෙන්න බෑ. ඒකෝදි භාවයේ තියෙනවා 100ක් තියෙනවා කාමච්ඡන්දේ තියෙන්න බෑ කියලා. දැන් මේකේ තියෙන කලවමක්. ඒ කලවම් භාවයේ තියේදී අරක සමාදම් වෙන්නේ නැහැ. කාමච්ඡන්දේ සමාදම් වෙන්නේ නැහැ. දන්නවා මේ ඒකෝදි භාවයේ එහෙම නැත්නම් මේ ඒකාග්‍ර භාවය, එහෙම නැත්නම් මේ කේන්ද්‍රගත වෙන ගතිය, සමාදන් වෙච්චාම මේ ಗುಣ චරිතයකට අවශ්‍ය දේත් ලැබෙනවා. ඒ වාගේ මේ යෝගාවචර තේරුම් ගත්තොත් මේ ව්‍යාපාදයේ තියෙන හිත නිකන් නැදකින් නොපතන් නොදොමකින් කියන එකයි ව්‍යාපාදේ කියන්නේ. ඒත් එක්ක ප්‍රීතිචෛසිකේ තියෙනවා. ද්වේෂත් එක්කම මේ පැත්තෙන් පීචිචයිසිකේ තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලා හිතන්නේ මේ දෙක කළු සුදු දෙකක් කියලා. මේකට යන්නේ ඉස්සෙල්ලා ඉතින් යෝගාවචරයට මේකට පොඩි පෙරහුරු පෙන්නනවා. පොඩි පොඩි අභ්‍යාස පෙන්නනවා මේ පටවි කියලා කියන්නේ තද ගතියටයි මෙලෙග් ගතියටයි දෙකටම. පටවි ධාතුව තමයි තද ගතියට පටවි කියලා කියන්නේ මෙලෙග් ගතියට තදවි කියලා කියන්නේ. සුමුදු ගතියටයි ගොරෝසු ගතිය දෙකටම පටවි කියලා කියනවා. තැහැල්ලු ගතියට තද ගතිය දෙකටම පටවි කියලා කියනවා. ඒතකොට දැන් මේ පටවි කියලා කියන්නේ විදුර් දාත ගුණපද දෙකක්. එතකොට ආපෝ ධාතුර කියනවා පිටු කරන ගතිය සහ වැగిරෙන ගතිය දෙකටම ආපෝ. උණුසුම් ගතිය සහ සීතල කියන විරුද්ධ පද දෙකට තේජෝ කියලා කියනවා. ඉතින් ධාතු මනසට කාර්යයක් කවදාකවත් කරන්න බෑ. තේජෝ ධාතුවේ උණුසුම වේවා සීතල නොවේවා කියලා මනාපමනාප තියෙන කරන කවදාකවත් තේජෝ ධාතුව අවබෝධ කරන්න. මොකද එයා අවබෝධ කරන්නේ තේජෝ ධාතුවේ මුනත විතරයි. පිටපැත්ත දන්නේ නැහැ. එතකොට මේ ධාතු මනසිකාරයට යනකොට යෝගාවචරයා කොහොමටත් මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකටයි මේ නම කියලා කතා කරන්නේ. ඒ වගේ මේ द्वේෂය සහ ඒ ප්‍රීතිය කියලා ඒ චෛසික දෙක දැනගෙන මේ දෙකම කොයි කෙනාගේ හිසෙත් කොයි වෙලාවෙත් තියෙනවා. කෝකද ඔබ සමාදම් වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. එනිසා කොයි කෙනෙක් හරි කියනවා මගේ හිත නිතරම द्वේෂයෙන් පෙළෙනවා. මට නුරුස්නා ගතිය. එයා නිතරම තමන් ප්‍රීතිමත් වෙන්න පුළුවන් ගතිය ප්‍රමෝදයේ තරුණ ප්‍රීතිය ගැන හිතන්නේවත් නැහැ. ඇත්තෙම නැහැ නැත්තේයි කියලා ඒකට නිරුද්ධකත්වයක් පානවා. මේක තමයි සමාදම් වෙන්නේ. ඒ සමාදම් වීමෙන් කේල් ගහ කන්නද මිනිහා යන්නේ පොල් ගහ කන්නද කියලා තේරෙනවා. වෙලාවක හිතනද ඒක ඒක මේ මට හිතෙන විදිහට වොට්ටපාය සූත්‍රයේ සරුවත්න්සේ දේශනා කරනවා. දැන් මම කකුලේ ද්වේෂයක් ඇවිල්ලා තියෙයි. මම කකුලේ වේදනාවක් ඇවිල්ලා. මට ඒක ද්වේෂය තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආහන්නෙම කමඨාන් සුද්ධ කරනකොට කොහොමද ස්වාමීන් වහන්සේ මේ වේදනාව නැති කරන්නේ? කොහොමද ස්වාංශ මගේ ද්වේෂය නැති කරන්නේ කියලා? නෑ මේ ද්වේෂයයි මේ වේදනාවයි තියෙනවා කියලා කියන්නේ සතිය තියෙනවා. ඒ නිසා මේ සතිය තියෙන බවට ලකුණක් කියලා මේ සතිය තියෙන බවට ප්‍රමෝදයක් පහල කරගත්තොත් වේදනාව මත. ඒසුරු දින වේදනාවක් තියෙනවා නුරුස්නා ගතිය. නුරුස්නා ගතිය දණ්ඩකම සතිය තියෙනකම් ප්‍රමෝදයක්. එතකොට එකම හිතේ මේ ද්වේෂයට ප්‍රේමයක් හටන් ගන්නවා. මේක සාමාන්‍යයෙන් කවුරක්වත් හිතන්නේ මනුස්ස ගතියක් කියලා. කවුරක්වත් හිතන්නේ මේක තර්කයක් කියලා. කවුරක්වත් හිතන්නේ කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක නිසා බුදුරජාණන්සේ පරිච්ඡේදය සමාපත කරනවා. මහන්නේ මෙතෙන් ගියාට පස්සේ මේක දරතයක් බව තේරෙනවා. මේක පරිලාහයක් බව තේරෙනවා. ඒක දෙවිල්ලක් බව තේරෙනවා. මේක තැවිල්ලක් බව තේරෙනවා. නමුත් මහණිවර දැවිලි තැවිලි පරිලාහ කියනකොට ප්‍රමෝදේ කියපන්. මේ අපු කකුලේ වේදනාව නිසා මට දැන් සතිය තියෙනවනේ. සතිය තියෙන බාට ලකුණක් කරගත්තා නම් වේදනාව එනකොටම තේරෙනවා හිත අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ අරය ළඟට යන්නෙත් නෑ මෙයා ළඟට යන්නෙත් නෑ මේ වේදනාව එනකොටම දන්නවා වේදනාව ඉතිෝක වේදනාව දුක වුණාට මේක සතිය වෙහිටන්න සතිය තියෙන බාට ප්‍රමෝදයක් කරගන්න පටන් අරගත්තොත් හිතන්න පැමිණි දුක් පැණි රහයි කියලා සිංහල දීලා තියෙන අපිට වචනයක් වෙත පැමිණි දුක් පැණි රහයි ඒක මේ මොනම සාහිත්‍යයකවත් තියෙන වචනයක් නෙවෙයි යෝගාවචරය විතරයි මෙන්න මේ විදිහට දක්නාසුළු ජීවන දර්ශනයක් ඇති කරන්නේ. එහෙම නැත්නම් ඔක්කොමලා ගැන වේදනානාංශකයක් ගන්නද, බාම් ගන්නද, එහෙම නැත්නම් පරි ඉරියව් වෙනස් කරන්න, නැත්නම් භාවනා නොකර නිකන්. ওই වේදනාවත් එක්ක බෑ. කරලා කරලා කරලා කමටහන් සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා වේදනාව එනකොටම හැඟීමක් આવත් හරි යන්තම් අඩු ගන්න. වර්තමානයේ හිත පීටියා මේ වේදනාව කරේ ප්‍රමෝදයක් ආවොත් උදාහරණ කියනවා ප්‍රමෝදේ කියපන් උකට ප්‍රීතිය කියපන් උකට සති සම්පජඤ්ඤේ කියපන් උකට පස්සද්ධිය කියපන් උකට සුඛේ කියපන් ඊට පස්සේ යෝගාචර වේදනාවක් එනේන වෙලාවේ දන්නවා අනේ මම මෙච්චර කල් වේදනාව වෙලාවේ බාම් ගගා හිටියා දැන් වේදනාව එනකොට මට සතිය පිහිටියා සතිය පිහිට බලන්න හොම්බෙන් හොම්බට තමලා ඉන්න වැඩක් මේ කියලා මේ එනේන වේදනාවට යම් ප්‍රමාණයක ප්‍රමෝදයක් පහල කරන ගත්තාම එක හිතේම එක චිත්තක්ෂණය තුල මේ දවන තවන ගතිය පරිලාහය තියෙනවා. ඒ හිතේම අනිත් පැත්ත කියනවා. අඩේ මෙච්චර කල් භාවනා කරපු නිසා මට දැන් සතිය තියෙනවානේ. අතී තියෙන බඩ ලකුණු මේ වේදනාවනේ කියලා. මේ දෙක ගන්න ඔන්න ව්‍යාපාදයයි ප්‍රීතියයි දෙකම සමත භාවනාවේදී අපි උත්සාහ කරන හැම වෙලාවෙම ව්‍යාපාද නැති කරලා ප්‍රීතිය මතු කරන තමයි. නැත්නම් නීවරණ අයින් කරලා ධානාංග මතු කරන්න හදනවා. නමුත් මතු කරන මතු කරන යනකොට මේ ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් උකුණෙක්ගේ පස්සපැත්තක් තරම්වත් මොලයක් තියෙනවා නම් එන්න එන්න තියෙනවා මේක 100 100ක් කේවල தত্ত্ব දෙකක් නෑ එකම හිතේම වේදනාව තියෙද්දිම වේදනාව දන්න ප්‍රමෝදය විශේෂයෙන් මේක මේ සතියට අහු වෙනවා දැක්කට පස්සේ තේරෙන පටන් ගන්න අර වේදනාවේ අර පැමිණි දුකේ පැනිරහක් පුංචි මොකද්දෝ තියෙනවා ඒකේ ඒ ඒක ටිකක් ගැඹුරෙන් කියනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා පණ්ඩිත සාංශේ බණ කියනකොට කියනවා භාවනායේදී දුකක් පැමිණුණා නම් දුක් වේදනා කාණ සිට දෙව් දුවකට වැඩියා කියලා බාරගන්න කියලා දැන් වැඩේ හරි දැන් ඔබට ඔන්න සතිය පිටවන්න කාරණාවක් තියෙනවා ඉස්සර අපි වේදනාවක් නැති කරන්නේ දඟලන්නේ දැන් දැනගන්නවා මේක භාවනාවෙන් ආපේ ගන්න සිට දෙව් දුවකට වැඩි දැන් ඉතින් ඵලයන් කිව්වත් යන්නේ නැහැ සතිය වේදනාව යන්නේත් නැහැ සතිය යන්නේත් නැහැ ආන්න ඒක දැනගත්තට පස්සේ තේනවා අපි මෙතෙක් කල ජීවිතේ අපේ දරුවෙකුටවත් වේදනාව වෙනවට කැමති නැහැ. ඉතින් උන් කවදා හරි නිවන් දකීද? නිවන තමයි නොදකින්න ඔබතන් නොදෝමකින් කියන්නේ මේ द्वේෂයට නෙවෙයි. එහෙම නැත්නම් ව්‍යාපාදයට නෙවෙයි. නිවනටමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නැද්දකින්න ඔබතන් නොදෝමකින්. නැද්දකින්න ඔබතන් නොදෝමකින්. නැද්දකින්න ඔබතන් නොදෝමකින්. නැද්දකින්න ඔබතන් නොදෝමකින් තමයි. ඉතින් එයි අප්පා කවුරු හරි මුණට එහෙම කියලා ගහනකොට ඉස්සරහට කවදා හරි තේරුණොත් එමෙ නොදකින්න ඔබතන් කියපු මේ වේදනාව තුලමයි නිවන තියෙන්නේ. ඒක තමයි ප්‍රමෝදයේ තියෙන්නේ. වේදනාවට නොදකින්න ඔබතන් කියනවා වෙනුවට මේ වේදනාව ආපු නිසා මට සතිය පිහිටවන්න හේතු කරනක් උණයි කියලා වේදනාව සහ ප්‍රමෝදයේ දෙක එකතැනට ආවනම් කාටද පුළුවන් ඉන්නේ ඕකෙන් කීයක් හරි හම්බ කරන්න කාටවත් කියන්න බෑ ඔය ඕක ඇවිල්ලා තියෙන හොඳ වෙලාවට ඔබ මෙතෙක්කල් සංසාරේ කොට අයින් කෙරුවා. දරුවෙකුට උනත් කියාවි ඉවසවන් දරුවා. ඔතන තමයි නිවන තියෙන්නේ. ඒ දරුවට ගිහිල්ලා වේදනාවක් නැති කරන්නයි බාම් ගන්නයි දඟලන එකක් නෑ. කාලවරෙන්. නැත්තම් මෙරියන්. හොඳයි. ඕම බුබ්බට දරුවා හදනවට වැඩිය මැරෙන එක හොඳයි එකයි. හිටියත් මහ වාතයක් අප මේකේ. ස්පිරිතාල ඇඳවල ටික සවුත් වෙනවා. ඉන්නකන් චරිචුරු. අපි අපච්චි ඉන්න කාලේ කියන්නේ හොඳටම ගහනවා අපිට ඇඟපත තුවාල කරගත්තොත්. මුන්න මේ গিදෙට්ටි කියලා කණ්ඩ හොයලා දුන්න පස්සේ දාංගලයට නටලා අතපය තුවාල කරගන්න කියලා හොඳටම තරනවා. බෙල්ලෙන් උඩ තුවාල උනොත් විතරක් බෙහෙත් තරන් දෙනවා. බෙල්ලෙන් පල්ලෙම ගණන් ගන්නෑ. අපි එහෙම. ඒචේ ගාලල්ලා. ඒ කෑල්ලක් කඩලා ගියත් අපච්චි දැක්කොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. අතපය කරනකොට ප්‍රශ්න නැහැ අපච්චි දැක්කේ නැත්නම් ඉතින් අම්මත් කියනවා තුවාල වුණාට කෑ ගහන්න එපා. කරවන්නේ ඊටමයි මොකද අපච්චි දැනගත්ත හොන්ටම වහලේ ගහලා තියෙන මේ අත විතර කෙවිතක්. තලනවා හොන්ටම. අතපය කඩාගත්තා නම් තලනවා. ඉතින් අතපය කඩනට කමන්නේ කියන්නේ. ඉතින් කවුරු හරි මේ චරිචුරු ගන්නකොට මට ඉතින් මම අපේ අපච්චි ගාව හැදුනා නම් ඒජා කරුණා කළා මම අම්මලාට තාත්තලාට කියන්නේ ඒ පොඩි උන්ට එන දේ විඳින්න දෙන්න. ඕගොල්ලෝ හිතනට වැඩිය අනිවාර්යයෙන්ම උන්ට විඳින්න පුළුවන්. මුම් මේ සිද්ධාර්ථ කුමාරයාට ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දක් පේන්න දෙන්නේ නැතුව හදපු අන්තපුරයක් වගේ එකක් හදලා ඒ ලෙඩ පේන එක මහා අභාග්‍ය සම්පන්න කාරණාවක් දෙමාපියන්ට විල්ලැජ්ජාවක් කියලා ලෙඩක් වෙන්න දෙන්නේ නැතුව මාල්ලෙක් වෙන්න දෙන්නේ නැතුව මලකඳක් පෙන්වන්න නැතුව මේ හදන හැදිල්ල මතක තියාගන්න මේ දෙයයන් ආශ්‍රේම ආවු ලෝකේ දුක නැහැ කියන ජීව පචයක් ඒ සත්‍ය නම් උප්පත්තියත් එක්කම ලෙඩේ පහළ වෙන්නේ උප්පත්තියත් එක්කම ජරාව පහළ වෙන්නේ උප්පත්තියත් එක්කම මරණය පහළ වෙන්නේ නිසා අපි තියෙන්න ඕනේ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් මේ ලෝකේ තියෙන ඔච්චරයි පැමිණි දුක් පැනිරායි ඒක මේ මිනිස්සුන්ට එන පැමිණෙන දුකට අඥාන උපේක්ෂාවක් දාලා බේරෙන එක නෙවෙයි. කරලා පෙන්නන්න ඕනේ. බෑ. අද්දනම් ගණ්ඩ බෑ ලෝකේ. પરම්පරා ගානක් මේ අනුන්ගේ වේදනාවේ සල්ලි හම්බ කරන බිස්නස් හදාගෙන තියෙනවා. ඒ නිසා කාටක් කරන ව්‍යාපාදේ සහ ප්‍රමෝදයේ දෙක එකතැන තියලා පෙන්වන්න පුළුවන් විපස්සනාවක් ගන්නවා කියන එක හරියමාරු. ඊට පස්සේ මේ භාවනාව හරියනට අනිවාර්යයෙන්ම කුසිතකම එනවා. භාවනා හරියන්නේ නැති වුණත් කුසීතකම එනවා. බුදු වෙනවද බුදිනවද කියන එක දෙකම භාවනා මධ්‍යස්ථාන වල සිද්ධ වෙන්නේ. ඕන නිින්දැනෙල්ලට කියලා තානතර භාවනා මධ්‍යස්ථාන දවන්ට උඩ හිටගෙන ඉඳයන්. ඉඳගෙන ආහන්නම දෙයක් නැහැ. ඉඳගත්ත ගමන්ම කාන කොටයි ළඟ ඉන්න එක පොඩ්ඩක් තට්ටු කරන්න ඕනේ. ඌ එක්ක බුදියලා එක්ක බුදු වෙලා. ඒ දෙකම තියෙන තැන තමයි භාවනා මධ්‍යස්ථාන. ඕනම නිින්ද නැති ලෙඩක් තියෙනවා නම් පොඩ්ඩක් සිංහල චිත්‍රපටියක් පෙන්වන්න එතකොටත් නිින්ද යනවා. නැත්නම් භාවනා මධ්‍යස්ථාන කියලා දානවා. එතකොට කවුරු හරි දන්නවනම් මේ භාවනා නිදි දෙකක් තියෙනවා. එකක් තමයි කෙලස් නිින්ද. අනිත් එක තමයි කාමේ නැති වෙනකොට එන නිින්ද. රාගේ නැති වෙනට එන විරාගේ ස්වභාව ලක්ෂණ තමයි ඒකට ප්‍රිය වෙන්නේ නැහැ. රාගෙට ප්‍රිය වෙනවා. එතකොට අපි ඇස් දෙක දල්වන්න මුව පැටියෙක් වගේ වටපිට බලනවා. ඒ කියන්නේ හොඳටම රාගේ. ඒක තමයි ඔය කානිවල් එකේ තියෙන, සුපර් මාකට් එකේ තියෙන කොළඹ නාගරේ රැට සිරි පුරමෙනි ප්‍රීති සාගරේ කියලා තියෙන්නේ. ඔය කැසිනෝ වල තියෙන්නේ. ඒකට ගිය කෙනෙකුට නිින්දයක් නැහැ. ගිය කෙනා ගෙදර ඉන්න මනුස්සයට නිින්දයක් නැහැ ඊට පස්සේ. ඒ මනුස්සයට පහුවෙන් නිින්දයක් නැහැ. ඒකට දැන් ඉස්සරට වැඩිය බොහොම බඩු ෂුවර් කොළඹ යන්න ඕනේ ඕන තැනක තියෙනවා. ඒක නැති වෙන වෙලාව වෙනකොට අනිවාර්යයෙන්ම නිින්දක් එනවා. ඒතර යෝගාවචරය යනවනම් මේ භාවනාවේදී අධික රාගේ අධික ද්වේෂේ නැති වෙනකොට මෝහේ පහළ වෙනවා. ඒ මෝහේ පහළ වෙන්නේ රාග ද්වේෂ දෙක නැති වෙච්ච වෙලාවට. ඒ නිසා මේ භාවනාවේදී මෝහේ පහළ වෙලා නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකාකාරී ගතිය එන එක භාවනා දියුණුවක් කියන එක හිතන්න පුරුදුණයි කියලා හිතන්න. නිදිමත නැති කරන්න නෙමෙයි හදන්නේ. මේ නිදිමත කියන විරාගයේ ලකුණක් 100%ක්ම නිදිමත කියන්නේ විරාගය නෙවෙයි. නමුත් පේමං රාගං ඡන්දං කියන තුන නැති වෙනවා. භාවනා අරමුණේ හිත පිහිටන්න පිහිටන එකම අරමුණේනේ. නැවත නැවතත් නැවත නැවතත් හිත පිහිටනකොට ඒකාකාරී ගතියක් එනවා. කම්මැලි ගතියක් එනවා. නීරස ගතියක් එනවා. අනිශ්චිත ගතියක් එනවා. බයක් ඇති වෙනවා. අන්න ඒක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා කාට හරි හේතු ගන්න දෙන්න තමයි ඉති කමඨාන් සුද්ධ කරන්නේ. ඒක පිළිගන්න නොපිළිගන්න වෙනම දෙයක්. දැනගත්තොත් ඒ කෙනාට තේරෙයි සක්මන් කරනකොටත් නිදිමත එනවනේ. සක්මන් කරනකොට හරි කන්නේ වම දකුණ වම දකුණ කියාගෙන අපි අරමුණට හිත ඇල්ලුවනම් නොබෝ වෙලාවකින් අන්දමන්ද වෙන්න පටන් ගන්නවා. බෑනිනවා, එහාට මෙහාට යනවා, පාලනය කරගන්න බැරි වෙනවා. හිත නිකන් සුළුලුකට අහුණා වගේ වෙනවා. ඒකට තේරෙනොත් මේ පසුගිය ටිකේම චිත්ත වීතිය පවතිලා තියෙන විදියට හිත නන්නත්තර වෙන දැන් අරමුණේම කෝච්චි කෝච්චි පිල් ලකුට ඇවිදිනවා වගේ. එක දිගම යනකොට ඉන්න නිදි මතක් වෙනවා. පරියන්කේදීත් එනවා. ඒකට යෝගාවචරයට යහ කල්පනාවක් ආවනම් සම්මාදිටියක් ආවනම් පුළුල් කල්පනාව මේ මිතෙක් වෙලා ගෙනහපු පෙළ ගැස්මේ සති ගැම්මේ එහෙම නැත්නම් මේ චිත්ත වීදියේ බලපෑම නිසායි මගේ හිත නන්නත්තර වෙනත එක තැනකට ආවේ. මේ නිසා මේ හිතේ මේ නිදිමත නෙවෙයි මේකට කියන්නේ ලීන භාවය කියලා හිත නිලීන වෙනවා. කියලා ලෑස්ති වුණොත් යාට තේරෙන්නේ මේ නිදිමත නැති කළ යුතු හතුරෙක් අරියාදුවක් නෙවෙයි භාවනාව උපයන ලද දරුවෙක්. භාවනා ප්‍රතිඵලයක් මේකට කෙලස් හිත කරන ප්‍රයෝගය තමයි මේකට නමක් දානවා නිදිමත කියලා. මේක නිදිමතම වෙන්න ඕනේ. හිත හැංගී ගන්න හදනවා. ඒක නිසා මම මේතික් මහන්සිලා උපයාගත්ත මේ කෙලස් නැති தത്വෙට අවදි වෙනවා වෙනුවට හිත හැංගුණොත් නින්දට වැටුණොත් ඒකට කියන්නේ මහා හොරා කියලා බුරුම් භාෂාවෙන් අපි බොහොම අමාරුවෙන් ලෝන් එකක් ගහලා නැත්නම් ෆිනෑන්ස් කරලා ඉඩමක් කරන ගයක් හදාගෙන ඒ ගෙදර ඔක්කොම ගෘහ භාණ්ඩ සකස් කරලා ඔක්කොම හදලා ලෑන්ඩ්ස්කේප් කරලා තියන් ඉන්නවා කියලා හිතමු ඉතින් අපේ ජීවිතේක තියෙන ලොකු પરමාර්ථයනේ. ඒ මුළු ගේම හොරෙක් ඇවිල්ලා කඩාන ගියොත් එම් මොකද වෙන්නේ? ගේ හදලා ඔක්කොම බඩු පුරවලා ඉවරුනාට පස්සේ අන්නේ වගේ තමයි ඔය භාවනා කරලා රාග ద్వේෂ දෙක තැම්පත් කරගෙන ඉන්න වෙලාවේදී ගේ හදාගත්තා වගේ ඉන්නකොට යා නින්දට වැටුනොත් ඒ කිසිම භාවනාවේ සැපයක් විඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් සැර නැගිටලා බලනකොට පේන්නේ කොහෙ ගිහිල්ලා ආවද දන්නේ නැහැ. ඒකේ භාවනා වාර්තාවට ලියන්නවත් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ පටලැවිලා මොකක් හරි වෙලා මට යකෙක් ගහලා නැත්තම් භූත දෝෂයක් මොකක් හරි කියලා හිතෙන්නේ. එතකොට ඔය එක සැරයක් වෙන්නේ නැහැ නේ. ඔක වෙච්ච එකනට එක පරියන්කේ 10 15 සැරේ ඔක වෙනවා. එතකොට කියනවා නිදිමත කියලා බය වේලාවකට වතුර ගහන්නයි ඒව නටන්න නැතුව. ඕකේ එක සැරේ එන්නේ නැහැ. ඕකේ එන්නේ පූර්ව නකුළු පහළ වෙලා. පූර්ව ලකුණ මොකද්ද? සතිය පිහිටලා ඊට පස්සේ නිදිමත එන්නේ. ඒ නිසා සතිය පිහිටපු තැන ඉඳලා දැන් නිදිමත එන්න පුළුවන්. නිදිමත එනවා දැන් ඉස්සරහට කියලා බලාගෙන යන්න බෑන්ට ඒක එනකොට පුතුම සතුටක් එන්න පටන් ගන්නවා. අද මම මේක ඇල්ලුවා. මේ කෙලෙස් අඩු තත්ත්වයටදී කර ඇරලා ගිහිල්ලා හිත හැංගෙන්න දෙන වෙනුවට කෙලෙස් අඩු වෙන හැටිත් පේනවා එක විදිහකට අරමුණෙන් පිටපයින්නේ අතීතානුධාවනං චිත්තං නැ අනාගත පටිකංකණං නැ සරාගං චිත්තං නැ එහෙම නැත්නම් මේ බැඳිච්ච හිතකුත් නැ ද්වේෂ හිතකුත් නැ අධික වීරියක් නැ අඩු වීරියක් නැ හරිය ආගෙන එනකොට දන්නවා මේ තමයි ඔය කියන தත්තෙට පෙර ලකුණු බලාගෙන ඉන්නකොට පේනවා මම මීට ඉස්සලා ලක්ෂ කුහාර කෝටි වාර කීයක් මේක අල්ලගන්න බැරුව මේක එක්ක නිින්ද කියලා මම කලබල වුණාද? නමුත් මේක හිමීට නැවතිල්ලේ ලෑස්තිලා යන්න හදනකොට අර නිින්දට ඒක වැරදි ඇති මං යොචන වචනේ නිින්දට අවදි වෙනවා කියන එකක් වෙනවා. ඒ වචන දෙක සාමාන්‍යයෙන් භාෂාවේ තියෙන ප්‍රතිවිරුද්ධ වචන දෙක. නිින්ද කියන්නේ අවදි වෙනවා කියන එක නෙමෙයි. නිින්දට අවදි වෙච්ච එකනට තමයි ප්‍රබුද්ධ වෙච්ච එකන කියන්නේ බුදු උණයි කියලා කියන්නේ. බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රබුද්ධ කියන වචනේ. ප්‍රබුද්ධ කියලා කියන්නේ කෙලෙස් අතිවේගන නැති වේගන යන මේ නින්දට කුසීත වෙලා පොරවගෙන බුදින එක නෙවෙයි. ඒකට අවදි වෙන්න හදනවා. ඒක දෙයයන්ට අහුවෙන්නේ නැහැ, මනුස්සයන්ට අහුවෙන්නේ නැහැ, බ්‍රහ්මයෙකුට අහුවෙන්නේ නැහැ. නින්දට යන්න ඕනේ පහසුකම් දෙනවා වගේ හරියට රාග ద్వේෂ නැති කරන්න අරබුණේම හිත පවත්නවා. පවත්තලා ඒකෝදි භාවයටපත් වෙනකොට රම රස වෙනකොට දන්නවා දැන් ඉතින් මෙයා කරන්නේ මේකට නිින්ද කියලා දාලා කට්ටි පනින්න හදනවනේ. එයා පනින්න දෙන්න හොඳට බලාන හිටියොත්. අද කමඨාන් සොද්දන් කිව්වේ මේ ඒ නැමෙන තැන, ඒ හැරෙන තැන අල්ලන්න උත්සාහ කරා උත්සාහ කරා මට හරි ගියේ නෑ කියලා. ඒ දන්න තැන ඉල නොදන්න තැනට යන්න හදන ඇටි. අනේ එතින්ද දාපු අවධානය, එතින්ද යොමු කරපු අවධානය මේකට කියන්නේ මානසිකාරය, මේකට කියන්නේ යෝනිසමනසිකාරය. මට හැමදම මූ පැන්නුවා මං අදවට පණින්න දෙන්නේ නැහැ. මං රාග ద్వේෂ දෙකට එන්න දෙන්නෙත් නැහැ. හැබැයි නිින්දට එන්න දෙන්නෙත් නැහැ. මම නිින්ද එනකොට ඒකට ලෑස්තිලා ඉන්නයි කිව්වනම් ඒ යෝගාවචරයේ එල්ලේ ඒකට ඒ යෝනිසමංසකාර කියන වචන තමයි ඒකට හොඳම වචනේ. ඒකට තේරෙනවා අපි මොලේ කවදාකවත් වැඩ කරපු නැති සර්කිට් එකක් දැන් වැඩ කරනවා. අරමුණු නැහැ. රාග ద్వේෂත් නැහැ. හැබැයි වෙනදා තාලට කොයියට නිින්ද වැටෙන්න දෙන්නෙත් නැහැ කියලා. එතකොට නිකට කියන නියුරොබික්ස් කියලා කියන්නේ කවදාකවත් මොලේ වැඩ කරපු නැති අංශ රාශියක් වැඩ කරන්න පටන් අර ගන්නවා. ඒ වීදියේම හිත යන ගමන් පූර්ණ අවධානයක් දාගෙන ඉන්නවා වැටෙන්න දෙන්න, නිින්දට යන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් හැංගී යන්න දෙන්නේ බලාගෙන ඉන්නවා. ඒක නිසා එතනදී ඒ මොලේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට නිකන් අලු ගසා දාලා නැගිට්ටා වගේ එහෙම තමයි කුණු ගෑවිච්ච මේ වැල් බැඳිච්ච කාණුවකට සම්පූර්ණ කාණුව සුද්ධ කළ වතුරයක් ගැහුවා වගේ හොදගෙන ගිය වෙලාවේ තේරෙනවා සංසාරේ සුද්ධ වෙච්ච නැති කුණු කන්දලක් සුද්ධ වෙනවා. ඒ නිසා මේ නිදිමත එනවා කියන එක භාවනා වෙල්ල බිච් එකක්. ඔක්කොටම නිදිමත නෙවෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ නිින්දේ ඉතිහාසය කියන්න පුළුවන් තරම් සතියට පාර දින්න එකනට තේනවා. මේක ආවේ අරමුණේ හිත බැඳීම හරහා ඒකෝදිභාවයේ හරහා එහෙම ආවට පස්සේ නිදිමතට අවදි වෙන්න උත්සාහ කෙරුවොත් ඒක මහ පුදුමාකාර මේවට කියන්න පුළුවන් උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. මනුෂ්‍ය ධර්ම නෙවෙයි මේවා. මනුෂ්‍ය ධර්මයේ ඉක්මවලා ගිය ධර්ම. ආන්න ඒකට යන්න හදනකොට පේනවා මේ බුදුහාමුදුරෝ ධර්මයක් මාර්ගයෙන් අපිට දෙන්නේ මොන වාගේ දෙයක්ද කියලා. මට උත්තර පිටින් දෙන්න ඔබ හොයාගනි. බුදුසෙන්සේ කරන්නේ අපහසුරපත් කරනවා. නැත්නම් ධර්මයේ කරන්නේ අපි අපහසුරපත් කරනවා. ධර්මයේ කරන්නේ අපි නොදන්න දැනකටපත් දිනවා දෙනවා. තීලා කියනවා ඔය සද්ධාව තියෙනවනේ. සීලෙ තියෙනවනේ. සතිය තියෙනනේ. ඔය මම උට උත්තරයක්. ඔය නින්දට අවදි වෙයන්. කවදා හරි අපිට දැනගත්තොත් මේ නින්ද යාගෙනයි මේ එන්නේ. මම මේක දැනගන්න ඕනේ කියලා උන්දට කියන්න තියෙන්නේ. එව නැත්නම් බටහිර මානසික විද්‍යාව කියන්නේ මේ යටිහිතට බිංගයක් හරගන්නවා වගේ. අපේ යටිහිතට අපි මෙතෙක් කල් අපි යටිහිත කරන වැඩ උඩුහිත දන්නේ උඩුහිත කරන වැඩ යටිහිත දන්නේ මේක ඇතුළේ තියෙන මේ දෙගිරි දහරු කතාවක්නේ මේ යටිහිත උඩුහිත බුදුරජාණන් දානන්ද වගේ වචන නෙවෙයි බාහිර මානසිකත්වයේ නම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක විස්තර කරනකොට කාල් ජුන් ඒ ගෝලයා කිව්වා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වන්න හදන්නේ උඩුහිතේ ඉඳලා රහස් මාර්ගයක් හදන යටිහිතට මෙතෙක් කල් නිින්ද කියලා කියපු එකට ටෝච් එකක් ගහලා බල්ලා පෙන්නනවා මොනවද තියෙන්නේ කියලා ඒක අපේ ජීවිතේ මෙතෙක් කවදාකවත් කරමු නැති 아무තු සෙල්ලමක්. අපි අත්තමුත්ත කි අත්තමුත්ත දත්තපණත්ත කිරිකෑමුත්තවත් කරපු නැති සෙල්ලමක්. ඒක කරගන්න පුළුවන් වෙන්නේ අකරතැබ්බෙදී. අකරතැබ්බේ මොකද්ද? කෙලස් නැහැ. නින්දට වැටිගෙන යනවා. ඒක නැත්නම් සැරයක් දෙසරයක් නින්දට වැටෙනවා. වැටෙනාට පස්සේ කල්පනා වෙනවා කණ්ඩ ගැහුවා වගේ. නෑ නෑ මේක පොඩ්ඩක් බලන්න ඕනේ. අපි කියන නැත්නම් අයෝන්සමස්කාරය යෝන්සමස්කාරට වැටෙනවා. ඉතින් ආ හුතුට බලන ඉන්නවා. මේ නින්දට වැටෙන හැටි. ඒ ඒ ටර්නින් පොයින්ට් එක. ඒ හැරෙන තැන. ඒක සම්පූර්ණ গুপ্তමය දෙයක්. සම්පූර්ණ පණක් කෙන එකක්. ඒකට කියන්න පුළුවන් උත්ප්‍රේරණයක් කියලා. කැටලිටික් ඉෆෙක්ට් කියලා කියනවා. එන්න පටන් ගන්නවා මාතුල කවදාකවත් මෙහෙම දෙයක් තිබුණේ නැහැ. ඉස්සර වෙන්නේ මේ වෙලාවට කොට්ටයක් ළඟ දුවනවා හොඳයි කියලා හිතනවා. ඇඳේ හිටියනම් හොඳයි කියලා හිතනවා. දැන් නෑ. දැන් බලන්න හදනවා. ඒකෝට මේ අවදිභාවයේ සහ කුසීත භාවයේ දෙන්න අතිනත ගන්නවා. ඒ දෙන්න ආලිංගණයකටපත් වෙනවා. ඉතින් වෙනවා අපි කවදද ඉතිහාසය තුල භූගෝලය තුල භෞතික විද්‍යාව තුල රසායන විද්‍යාව තුල හොම් බාතමක් ඉගෙන ගන්න. මේ තමන්ගේ ආත්මය සම්බන්ධ කරන කදාකත් ඉන්නේ. මේක ඉන්න කිසිම කෙනෙකුට ඇවිල්ලා නැත්තේත් නෑ. මේ එක එකක්වත් දන්නේ මෙන්න මේකටයි භාවනා කරන්න කියලා. ඒගොල්ලෝ කියනවා නිින්ද නැති කරන්න ඕන කුසී අවදි භාවය ඇති කරන්න ඕන කියලා. එහෙම නෑ. ඒ දෙන්නම එකට ඉන්නේ. ඒ දෙන්න එකට ඉඳද්දී අපි දෙදෙන නටන අතරේ පරණ මත ගෙනියන්න එපා. ඉන්න පුළුවන්. මේ සීතල වේගන එනකොට ඒ තුළට අවදිභාවයක් ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේට ওই වේරංජ බ්‍රාහ්මණයා දොස් කියනකොට ඒ වේරංජ බ්‍රාහ්මණයා කෙස් ඉසෙනියර පැවිච්ච වයසක බමුණෙක්. බුදුරජාණන්සේ තාම කලු කෙස් තියෙන වයසේ ජීවිතේ ප්‍රථම වයසේ ඉන්න කෙනෙක්. ඉතියාට ආරංචි වෙනවා මේ ශ්‍රමණ බෞද්ධ ගෞතම වැඩිහිට යන සලකන්නේ බමුණෙක් ආවට ආසනයක් දෙන්නේ පෙරගමන් කරන්නේ කියලා. ඉතින් බමුණට ඉතින් කොහොටද කියලා බලන්න ඕනේ. ඒක මොකද ඒකට පුදුරන්සේ වේරංජාවවට කැලියකට වැඩම කරලා. පස්සේ බමුණ යනවා. ගියාට බලනකොට අනේ බුදුරජාණන්සේ වාඩි වෙලා ඉන්න බමුණ ළඟට එනවා. එන්න කියන්නෙත් නෑ ආසනයක් දෙන්නෙත් නෑ. එතකොට බමුණට තේරෙනවා මේ මනසයා ඇව්වා විතරක් නෙවෙයි මේ කරනවා. ඇත්තටම මේ වැඩේ කරනවා. ඉන්දියාව වගේ රටක වැඩි හිටියෙ ළඟට එති නැගිටින්නෙත් නැහැ, ආසනයක් දෙන්නෙත් නැහැ, පෙරගමන් කරන්නෙත් නැහැ කියලා. පස්සේ බොම සෝද සාකච්ඡාවක් මාර්ගෙන් කියනවා. ඔක ගැලපෙන්නේ නැහැ. වැඩි හිටියන් සලකන්නේ නැත්තම් කියලා ඉතින් බුදුරජාණන් කියනවා බුදුරජාණන්සේ සඳහන් කළාහන ඔබ කවුද වැඩි හිටියා කියන්නේ කියලා. වැඩි හිටියා කියන්නේ අම්මගේ මේ කුසෙන් ඉස්සලා පාරුවෙච්ච එකයි. ඒ උඹලගේ මගේ ළඟ එහෙම කරන්නේ ඉස්සලා නිවන් දැකපේක වැඩි හිටියා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ ওই වැඩි ටිකන් ඒ ගමේ තොටේ වැඩි ටිකන් බුදුරජාණන් කියන්නේ ඉස්සලා ආબોධ කරපෙකන වැඩි ටිකන් කියලා. බමුණ කවදාකවත් ඒක පිළිගන්න කැමති නැහැ. මොකද බමුණට ඕනේ මේ මගේ වැඩි ටිකන් බාර ගන්න. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මම ඔබට උපමාවක් දෙන්නම්. කැමැති විදිහට බේරපංකෝ. මොකක්ද? ඔන්න කිකිලිය බිත්තර දාන. ඒ කිකිලි බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් ආවට පස්සේ ඒකේ ලගිනව උකුඩ. ලගිලා රකින්න. ඒ රකින්න වෙලාවේ විතරේ ඕක පෙරලා පෙරලා කිකිලි ගඳ ගන්නවා කියලා බුදුරජාණන් කියන්නේ. මේක උණුසුම් කෙරුවාට පස්සේ ඔය බිත්තර වලින් කොයි එක ඉස්සලා පුපුරයිද කියන්න බෑ. දාපු දවස නෙමෙයි බලපාන්නේ ඉස්සලාම ආපු පැටියා පස්සේ ආපු වැඩි පැටියට වැඩිය වැඩි මාල්ද බාලද කියලා. ඒ කියන බිත්තර පුපුරු වෙලාවේ ඉස්සල්ලා අපේ කරන වැඩි මාර්ගය. ඒ කියන්නේ බුදුරජාණන් කියන මුළු පෘත්තක්ඥයම බිත්තර කට්ටක ජීවත් වෙන අන්ධකාර ජීවත් වෙන එකන. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන ඉස්සල්ලාම එළියට ආපු කුකුල් පැටි උ කොහොමදත් වැඩි මාර්ගය. මේ මුළු ලෝකෙම කවුරක්වත් මන් දකින්නේ නැහැ තාම අවදි වෙලා ඉන්නේ. ඔක්කොම බුදි. ඔක්කොම ඉන්නේ බිත්තර කට්ට ඇතුලේ. කඩාගෙන ආවනම් මට පස්සේ එන්න ඕනේ. ඒ නිසා මම තමයි වැඩි බලයි කියලා. ඒ නිසා නිදිමත තුල නැත්තම් අපිට මෙහෙන කුසීත භාවයේ තුල අවදීීමේ ශක්තිය තමයි ප්‍රබුද්ධ වෙනවා කියන්නේ. ඒකට බුදිය ගන්න ගියොත් ඒක ඒක අන්තයක්. අනේ මගේ භාවනා කරන්න යනකොට මට කම්මැලිකම නීරසකම එනවා එපාකම එනවා කියලා මගහරින්න ගියොත් තව අන්තයක්. පුළුවන් ද අපට මේක ඇති කරලා මේ කුසීතකම ඇති කරලා මේ කම්මැලිකම ඇති කරලා මේ නීරසකම ඇති කරලා මේ එපාකම ඇති කරලා මේ බය ඇති කරලා මේ අනිශ්චිත භාවය ඇති කළා මම මේකට අවදි වෙන්න ඕනේ කියන්නේ. මේකට මොනවද අඩු කියලා අහන්න බලන්න. මොකක්වත් අඩු නැහැ. හැබැයි තකතිරුකම තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒකට කියන අවිද්‍යාව. මෝහය කියලා. ඒක නැති කරන්නත් වෙන මොකකින්වත් බෑ. ඔකට ලෑස්ති වෙන්න ඕන. ඒ නිසා මේ දෙකම එකම තැටිය තිබ්බ දෙකක් වගේ. මේ කුසීතකම මේ බුදු වෙනවා මේ බුදියනවා. එතකොට තේරෙනවනේ. බුදු වෙනවා බුදියනවා. ළඟ ළඟන යන්නේ. ඔය දෙකම බලාගෙන කටයුතු කරන්න පුළුවන් නම් අපි කියන ආර්ය පරිශ්‍රණය කියලා. බුද්ධි යන්න යනකොට බුදු වෙන්න හදනවා. නිසා ඔකට බය වෙන්න මොකක්වත් කරන්න බෑ. මේක භාවනා ප්‍රතිඵලයක් කියලා බලලා. මම මේ කියන්නේ කෙලස් නිඳ නෙවෙයි. මේක හොඳට පටහැරලා බේර ගන්න. අන්න ওই දෙකම තියලා කරන එකේදී කුසීතකම නැති කරලා ඒ කුසීතකම විනෝට විතක්කේ දාන එක සමතුපක්‍රමයි. මෙනෙහි කරන්න කියන්නේ නැවත නැවත නැවත මෙනෙහි කරන සමතුපක විපස්සනාවට යනොත් විතක්කේ වුණෙත් නැහැ. විතක්කෙමුත් තොරව දෙක දිහා බලාන ඉන්නවා. මේ පැත්තෙන් නිදිමත තියෙනවා මේ පැත්තෙන් අවදියක් තියෙනවා මේ නිදිමත තුල ගත හැකි හරපද්ධතියක් තියෙනවා. මේක තුලට අවදි වෙන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කරන්න යන්න එපා. ඔබ වරෙන්කෝ ඕලුව දාපංකෝ එළියට කියලා බලාගෙන ඉන්නකොට මම පුදුමාකාර අවධියක් එන්න පටන් ගන්නවා. එතකොට තියෙනවා මේ ධර්මයට පුස්කොළ පොත්වලට වැඳ වැඳ ඉන්න ධර්මයක්. එහෙම නැත්නම් මේ චින්තාමේ වශයෙන් ගන්න ධර්මයටත් වඩා මේ ධර්මේ ක්‍රියාත්මක වෙලා බලනකොට මේ කුසීතකම තුල අවදි වීම සඳහා ආරාධනයක් තියෙනවා. ඒ ආරාධනේ බුදුහාමුදුරන් නෙමෙයි ධර්මයේ ආරාධනාවක් තියෙනවා. කුසීත වෙන්න තමයි නැත්නම් හිත විරාග වෙන්න තමයි භාවනා කරන්නේ. රාග ద్వේෂ නැති කරන්නේ. එතකොට නැති වෙන බවට එක ලකුණක් තමයි මේ එපා වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා. අන්නේ නීරසකම නාවද වෙන එකට. ඒකට පුත්‍රජාන්සේ සඳහන් කරන දෙනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. මේ විරාගය තමයි ධර්මය අතර ශ්‍රේෂ්ඨම දේ. ඒකට බුද්ධියන්න එපා. ඒකට අවදි වෙන්න හදාගන්නේ. එහෙම නැත්නම් මේ තුන්වෙනි නීවරණයට පහු කළ අපි හතරට ගියොත් උද්දච්ච කුක්කුච්ච කියලා ලෝකේ ඉන්න තාක් සියලුම සත්වයෝ අතීතයේ සිහිපත් කරොත් පශ්චාත්තාපය. ඒක එයාට ආවෙන එක දෙයක් නෙවෙයි අතීතානුදාහනං චිත්තං විකෝපානපතින සමාධිස්ත පරිපන්තෝ කියලා රත්තරම් පත්‍රිකෝක ලියන්න පුළුවන්. අතීතයට ගියාන වික්ෂෝපය සමාධිය කැඩෙනවා. අනාගත ප්‍රතිකංකණං හිතම් විකම්පිතං සමාධිස්ත පරිපන්තෝ අනාගතය ගැන හිතනවා හිත කම්පා වෙනවා. හිත සිලිලාරයකටපත් වෙනවා. තිගැස්මකටපත් වෙනවා සමාධිය වැටෙනවා කොයි වෙලාවකරි මැද හිටියානම් අතීතයේත් නෙමෙයි අනාගතයක් නෙමෙයි කියලා ඒ පශ්චාත්තාපයත් නැහැ විකම්පිත ගතියක් නැහැ මේක හිටින්නෙම නැහැ ඒ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඒ පාඩම් කරන්න විචාම මම මම සාමාන්‍ය යුනිවර්සිටි එකේ පාඩම් කරන කාලේ විතරයි මොකද අපේ ගෙවල් වල ඉඳලා පයින් යන දුර විශ්වවිද්‍යාල තිබුණේ ඉතින් පාඩම් කරන කාලේ යනවා ඉතින් ගියාම ඒ සමෝයස් කොල්ලෝනේ ඉතින් පාඩම් කරන්නත් ඕනේදී අපි සැලසුම් කරන පාඩම් කරන ඕන එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මචං රීගල් එකට හොඳ ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා. කට්ටිය මේකදලා යන් කිය. දැන් කට්ටිය කියනවා යකෝ ඕකට ගියොත් එහෙම දැන් වැඩේ කචල්. හැබැයි මේක ජේම්ස් බොන්ඩ් ෂෝ එකක්. අහසෙත් සෙල්ලම ගැප් වෙනවා බිමත් වෙනවා වතුර යටත් තියෙනවා. මොකද කියන්නේ? ඉතින් ඉතින් බත කියන්නත් ඕනේ පැය තුන හතරක් වෙන් කරන්න එපා. ඊට පස්සේ තව එකෙක් ඌට කිල්ලෙකුත් තියෙනවා. ඒ කොල්ල කොල්ලා ඒ කෙල්ලෙත් තියෙන චිත්‍රපටියක් තියෙන එක කියනවලු. මම නෙවෙයි යන්න මාව ගාව ගන්න එපා හරිද? මට ඔය එකක්වත් තිබුණේ නැහැ. සත පහක් උඩ දාලා සත පහේ පැත්ත වැටුණොත් රීගල් එකට යනවා. අනිත් පැත්ත වැටුණොත් කෙල්ල බලනවා කෙලින් හිටියොත් පාඩම් කරනවා කියලා. ඉතින් සාධාරණ යුක්තියක් දෙනවා. ටොස් කරලා බලනවා මේ පැත්ත වෙන රීගල් එකට නෙවෙයි මෙතන කෙල වෙන කෙලින් සතේ හිටියොත් එimhe සත පහ උන්න පාඩම් කරනවා කියලා සම අවස්ථා දෙනවා පාඩමට. උන්න වගේ තමයි අතීතය අනාගතය අතරලා කෙලින් හිටිය නොන් සත පහ. හිටීද? එහෙම තමයි අපි පෘථග්ජනයා වර්තමානට බොහොමත තැන දෙන්නේ ඔන්න වගේ තමයි. ඉතින් ඒ වෙනුවට අතීතයට ගියොත් අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට තියෙන පශ්චාත්තාපය අනාගතයට ගියොත් තිගැස්ම මැද හිටියොත් ඒකට කියනවා ප්‍රමෝද සුඛේ කියලා. ඒක නිසා උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණේ බුදුමාකාර පිළිලක් බලන්නේ අපි. අතීතයට ගෙනිලා පෙති පෙති පෙති පෙති ගන්නවා. දැකලා තියෙනවද මන් දන්නේ ඔය මේ මාතලේ අලි විහාරේ තියෙනවා දෙතිස් වද දෙන හැටි. අඹ පුරූප වගේක් තියෙනවා. අල්ලගෙන මේ කකුල් දෙක දිග ඇල්ල කකුලේ ඉඳලා පෙති පෙති පෙති පෙති ගහගෙන එනවා කුට්ටි කුට්ටි කුට්ටි කුට්ටි කපලා පේන්න හරි ගසලා තියෙනවා මේ රූපේ. ඊට හපන් අනාගත අතීතේ ජීවත් වෙනවා. කියන්නේ දිගටම තැවෙනවා. අනාගතයේ ජීවත් වෙන මනසයි ඉතින් ආත්මාලික හදනවා අරක හදනවා මේක හදනවා තිගැස්ම. ඉතින් මේ නාකි ටික ඔක්කොම ඉන්නේ අතීතය ගැන පශ්චාත්තාප වෙන පුස්කාච්ච ලෝකෙක. තරුණ පිරිස ඉන්නේ අනාගතය ගැන සැලසුම් හදන සුන්දර ලෝකයක. අභාග්‍යයට ඔය එක එකත් වර්තමානේ නැහැ. මේ manussත්ත්ව ප්‍රතිලාභය ලැබු එක එකත් වර්තමානේ නැහැ. වර්තමානේ තියන්න ගන්න හැම උත්සාහයක්ම ඒ පැත්තට නෝ රීගල් එකට නෝ මේ පැත්තට නෝ කෙල්ලත් එක්ක යනවා මැද හිටියොත් සතිය හිටිය කියලා තමයි අපි භාවනා කරන්නේ. <clears throat> හිටියොත් තේරෙනවා සුඛය කියලා කියන එක තියෙන්නේ වර්තමානේ විතරයි. අපි අවුරුදු 120ක් ජීවත් වුණත් එකම චිත්තක්ෂණයක්වත් සතිමත් නැති ජීවිත ලංකාවේ බෞද්ධයන් අතර 99ට වැඩි වැඩි. අවුරුදු 100 ගත කරලා තියෙනවා 120 ගත කරලා තියෙනවා එක චිත්තක්ෂණයක්වත් සතිය පවත්තලත් නැහැ පවත්තනවා ඇත්තට මේක පවතිනවා දන්නේ නැහැ. ඉතින් මේ ජීවිතවල මොකද්ද කියන්න තියෙන්නේ? බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පපංචාබි රතෝ මගෝ මේ කට්ටිය ප්‍රපංචේමයි ගත කරන අතීතයයි අනාගතයයි මුර්ගෙක් වගේ තමයි ජීවිතය කියලා. මුළු ජීවිතේම මුර්ගයි. මුර්ගයේසු කියලා කියනවා අපි ඒකට. අතීතයට පුළුවන් තරම් ගත කරනවා අනාගතයට පුළුවන් තරම් ගත කරනවා කවදාකවත් නැහැ. එතකොට මොකද්ද බුද්ධෝත්පාද කාලය කියන්නේ? නැත්නම් බුද්ධානුස්සති කියන්නේ මොකද්ද? මොකද්ද manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ? මොකද්ද ක්ෂණ සම්පත්තිය කියන්නේ? පොට්ටේකට කප්මණික් ගලක් හැප්පුණා වගේ ඌ දන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට දන්නවනම් මේ අතීත අනාගතයට සාපේක්ෂවයි මැද තියෙන්නේ. මම අතීතය යන්නේ අනාගතයට යන්නේ නැත්නම් මැද වෙන්න ඉඩ තියෙනවා. අනේ ඒකට සතුට ඇති කරගත්තොත් ඒක සුඛේ කරගත්තොත් ඔය සුඛ උපභෝගී වස්තු වල නෙමෙයි සුඛේ තියෙන්නේ. අපි දන්නේ වනේ මේ සුකෝභෝගී වස්තු කාර් දෙකක් තියෙනවා නම් ෆ්‍රිජ් දෙකක් තියෙනවා නම් ටීවී එකක් තියෙනවා නම් ඒකෙන්නේ බලන්න මේ ඉදුම් හිටුම් පහසුකමත් අපිට නැහැ අතීත අනාගතේ තැවෙනකොට දෙකට කපුව මාළුවෙක් වගේ ඉතින් භාවනා කරනකොට කවුද අපි මේ ධර්මයේ තියෙන මජ්ජේ කල්යාණේ වශයෙන් අනේ මගේ හිත ආස්වාස එක හුස්මක් මලක් කිමින තරමට අර හිතුවයි කියලා ඒක මේ සුඛය පටන් ගන්න මේ දොරටුව කියලා දන්න කෙනාට මොකද්ද බාධාව තියෙන්නේ කොච්චර හිත පිට ගියත් ඊගා චිත්තක්ෂණ ආනපාන ගෙනත් යන මේ බාධාවක් නැහැ තියෙනම තණ්හාවයි අවිද්‍යාවයි ඒ තරම් දැනගෙන මේකේ ඉන්න බැරි මේ එක එක දේවල් වලට ආස කරන මේ වර්තමාන මොහොතේ ඉඳීම ඒක නිකන් මේ පතෝල හොද්දක් වගේ අතීත නාගතේ කියන එකට වඩා බොහෝම වටිනවා කියලා අරකට මේකට තණ්හා කරනවා. එහෙම නැත්නම් දන්නේ නැහැ. සරල වශයෙන්ම දන්නේ මේ වර්තමාන තමයි සැපේ තියෙන්නේ කියලා. ඉතින් පරිේෂණ කරනවා. අරක හොයන්න යනවා. මේක හොයනවා. ගවේෂණ වලට යනවා. මේ සෑම දෙයකින්ම අනාර්ය தත්ත්වයට වැටෙනවා. ඉතින් කවදාරි ධර්මයේ මජ්ජේ කල්යාණේ වශයෙන් හැංගීමක් ආවයි කියලා හිතමු. ওই ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ජීවත්වයන් මිනිස්සු මේ වර්තමාන මොහොතේ තව මොනවද ඔබට ඕනේ කියලා බලන්න මේ කිව්වට කවුද බාර ගන්න කැමති කියලා. මේ ඉන්න චිත්තක්ෂණේ ඉන්න බව දන්නේ ඒක විතරනේ තියෙන්නේ. කැමති නැහැ. ඒ වෙනුවට අතීත අනාගත දිගේ කියලා කියනවා. ඉතින් නිකට අල්ලේ තියන්නේ ඡේ හරි සෞත්තුයි කංසාරේ අනිච්චන් දුක්ඛං අනත්තං ඡේ කේසා ලෝමාන අකාදන්ත තච්චෝ නදකින් නදකින් නදකින් නදකින් නදකින් නදකින් තමයි. මේ ධර්මිය මොකක්වත්ම නැහැ වර්තමාන මොහොතේ සුඛය. එඳුන් ඊට පාසුකම්. ඉතින් කියනවා මම අවුරුදු 120ක් අනිච්චන් දුක්ඛං අනත්තං කියලා නිවන් දැක්කේ නැහැ කියලා. කොහේ දකින්නද තියෙන්නෙම ද්වේෂේ. ලද්ද පටන් ද්වේෂේ. ඒක වැඩියෙන්ම තියෙන කාගෙලක දන්නවද? ආරණ්‍ය වාසී සංඝයා තුල. ඒ තරම් ද්වේෂ කරන වර්තමානට මම දැකලා නැහැ කවුරුවක්වත්. ඊට වැඩි අඩුපාඩු නැහැ මෑණියුන් ආන්සලාගා. වැඩිම ගැටිලා. මේ සුදු කට්ටිය හොඳයි කියන්නේ නෙමෙයි මම කියන්නේ මම ඕනනම් දෙකක් කියන්නම් ඒගොල්ලන්ටත් මම මේ පෙන්ලා දෙන්න හදන්නේ ඔයගොල්ලෝ හිතාගෙන මේ ගුරු ඇඳගත්ත ගමන් මේගොල්ලන්ගේ අතීත අනාගත නැහැ වර්තමානෙම හිත පහන්දල්ලපත් වෙනවා වගේ ඇති කියලා පිස්සු පුදුමාකාර අත්කිලමතාන යෝගයක් ගත කරන්නේ මේ පැවිදෙන්න එපයි කියලා එහෙම නෙමෙයි මම කියන්නේ මට මේ පාඩම කියලා දුන්නේ පැවිදෙන්න ඉස්සල්ලා පැවිදි වෙලා ජොලියේ ඉන්න නම් මේ වර්තමාන මොහොතේ හිත තියන්න ඒක පහනක්පත් වෙලා හරස්සුලන් නැත්නම් කෙලින් තමයිපත් වෙන්නේ. හරස්සුලන් අයින් කරන්න. එතකොට කෙලින්ම නැත්නම් චිවිනියක් දාන්න. දාපුවම කෙලින්පත් වෙනවා. ඒ manussකම පැවිද්දේ නෑ. ඒ පැවිද්දේ manussකම ඥාන පිරිමකමේ නෑ. ධර්මයේ මජ්ජේ කල්යාණේ තියෙන. ධර්මයේ මජ්ජේ කල්යාණේ තියෙන්නේ මේ හිත ස්වභාවයෙන් තියෙන්නේ කෙලින් උඩට. අපි ඒක තමයි මේ අතීතේට අනාගතේට ඇදලා දාලා. අපි මේ දෙකට කපු පණුවෙක් වගේ නරනවා. එතකොට මේ විචිකිච්ඡාව කමඨාන් සුද්ධ කරන වාර්තා ලක්ෂයක් කියවන්න හරියට භවණ යනකොට හැම වෙලාවෙම සැකයක් පහළ වෙනවා. මේ හුත්තට යද්දී ඒකට සැක පහළ කිරීම තමයි ඒ කමඨාන් සුද්ධ කරනකොට තියෙන මේ අතාර්කික දේ. වැරදි වැඩ කරන කිසිම සැකයක් නැහැ. නිස්සකව කරනවා. භාවනා කරන සාංශ මේක සමතේද කියලා දන්නෙත් නැහැ විපස්සනාද කියලා දන්නෙත් නැහැ ඉස්සරහට යනවද දන්නෙත් නැහැ පස්සට යනවද දන්නෙත් නැහැ කියලා ඒ සැකය ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා පටලවා ගන්න. මේ ගැන ප්‍රශ්න අහන එක, මේ ගැන හිතන එක මේ ධර්මයේ විමසීමක් වෙන්න දෙන්නේ නෑ. හුද්දු නිවරණය. එයිසයි නිසක බව ඇතිකරන විචාරේ. විචාරය කියලා කියන්නේ මගේ අරමුණට ගියේ වමට ගියා නම් දකුණ නෙවෙයි කියලා දැනගන්න ඕනේ. ආස්වාසයට කියන ප්‍රසවාසය නෙවෙයි කියලා. ඒ විචාර බුද්ධිය තියෙන එකනට දන්නවා කකුල් පැටලෙන්න දෙයක් නැහැ නේ. මේ වම තියනකොට වම කියලා දන්නවා. දකුණ තියෙනවා දකුණ කියලා දන්නවා. ඉතින් ඒක අපිට හිතෙන්නේ නැහැ. එච්චර ලොකු සොයා ගැනීමක් නැත්තම් ලොකු නව නිර්මාණයක් නැත්නම් ඒක හොඳට පේනවා. අංජබජල් නැහැ, සැකයක් නැහැ. සැකේ නැති කරන්න මේ අස්පනා අපිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක. නැත්නම් භාවනා කරනකොටම කහපාටක් දැක්කා. ඉතින් මේ කොහෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඒ හිතලුවද්ද ඇත්තටම කවුරු හරි ටෝච් එකක් මුහුණට ඇල්ලුවක් දන්නේ නැහැ. ඒක ගැන බුදුහාමර කියන්නේ බුදුරජාණන් කියනවා ආශ්වාසය ගන්න. ඒක පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න. මේක ප්‍රශ්වාසය නෙමෙයි කියලා. වම තිනකොට දකුණ නෙමෙයි කියලා. අන්නේ ਵਿਚාරේ. කැඳේ ගලබීරෝ වගේ මේ තෝරන ගතිය පුංචි දෙයක තියෙන්නේ. අපි හිතනවා ඒක තියෙන්නේ වටිච්චසමුපාදේ කියලා. අපි හිතන එක තියෙන්නේ චතුරාර්ය සත්‍යය කියලා. නෑ. ආසාස කරන ප්‍රසාසෙ නෙවෙයි කියලා. ඕක පොඩි ළමයෙකුට කියලා දෙන්න බෑනේ අපට ආපහු කියලා දෙන හැටි. ලෝභ හිතෙනවා. ඒ තරම්ම කිව්වොත් මම මේ දවස්වල ගෙන්න ගන්න විදියක් නැහැ. ඉන්නවා මේ සතිපාසලට එන ළමයි. ඒ ළමයි ගෙන්න කමටහන් සුද්ධ කරන්න කියන්නේ මම යා කියන ලස්සන එක. මම ඉතින් මම ගියේ සැටි ආවා. ඒ ළමයි ඒ ළමයි කාඩෝස්සේ මම ගම මේ නාකින්ට තේරෙන්නත් එක්ක කියාපන් ළමයි භාවනා කරපු හැටි කියලා. නාගය කියන්න ගත්තොත්ම ඉතින් මොකාක් හරි නාකිච්චොත් එකයි. ඒක කියවන්නෙම අන්නම් මනම් මං ඊරයට පතෝල කෑව ස්වාමීන් ඒකට ලුණු තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. අල්ලපු ගෙදර මිනිහට මදුරු කෑව ස්වාමීන් වහන්සේ. බබා හම්බුනාම ස්වාමීන් වහන්සේ මේ කමට අංශුද්ධ කිල්ල කොහෙද මේ නරියයි බල්ලයි කතානේ කියවන්නේ. බෑ කීයක් යනද දැනගන්න මේ ඉඳගෙන කතා කරනවද මේ කන්නේ හිටගෙනද භාවනාවද කියලා නැහැ. මොනවද වල්පල් ඇහිලි කියවන. අල්ලමෙට කිව්වට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම වාඩි වුණා. දකුණු කකුලේ වේදනාවක් ආවා. ඒක පුපුරු ගහන නිසා මම දැනගත්තා වම් කකුල නෙවෙයි කියලා. මම වම් කකුලට හිත දැම්ම දකුණු කකුල වේදන නැති වුණා. එතකොට සාංශ හුස්මක් වැටුණා. නාසිකාග්‍රේ වැටුනේ සීතලයි මම දැනගත්ත ආශ්වාසය කියලා. ටික වෙලාවකින් ප්‍රශ්වාසය ආවා. ඔහොම ඉන්නකොට සාංශ සද්දයක් ආවා. ඒතර මම දැනගත්ත නාසයේ නෙවෙයි හිත තියෙන්නේ කියලා. මොකුත් නැහැ ඒක අහගෙන ඉන්නකොට තේනවා මල් මාලයකට මල් ලමුනන්නවා. මේ කවද්ද කවදා මේ මෙතෙන් අපි ගේන්නද මේ පිරිස ඒ තරම්ම සැකයි. පුදුමාකාර සැකයක් තියෙන හැම රජයක්ම 40ක් විතර ආයුධ නිෂ්පාදනය කරන කවුරු අපිට ගහයි කියලා. ආරස්සාවට කියලා. අපිත් ගියක් හදනකොට අපි බලන්න කොච්චරක් ආරස්සාවට වීදම් කරනවද කියලා. ඒ උනට හම්බෙලා තිනවද අරසාව? ගාන්ධි මැරුණේ, ප්‍රේමදාස මහත්තයා මැරුණේ, බණ්ඩාරනායකට වෙඩි තිබ්බේ. ඊ කටිට ඔක්කොම අරසාව තියෙද්දි නේ. බලන්න බුදුරජාණන්සේ ස්වභාවික මරණයක් න කොච්චර සුන්දරද කියලා. කවුරුත් මරුවේ නැහැ. මරන්නත් බෑ. ඒක අරසා. කිසිම සැකයක් නැහැ. ඕන ඕක නැති ඉදැසේ සෝවාන් කියන. ආවේ කප්පසාදී. මොකක්වත් බය වෙන්න දෙයක් නැහැ. සැකයක් නැහැ. මම සීලේ තියෙනවනම් තියෙනව නැත්තම් නැහැ. ඒක හදන්න පුළුවන්. මට සමාධිය තියෙනවා තියෙන නැත්නම් ඒක හදන්න පුළුවන් මොකටද ඒකට මේ පශ්චාත්තාප වෙන්නේ ඔක මොකෝ සදාකාලික සමාධිය නැතිවීමක් වෙන්නේ නැහැ නේ සමාදාහලික විපතන නැති වෙන්නේ දැන් ඒක හදන්න පුළුවන් ගැතියට අන්නේ ඒ නීවරණ ධර්ම ටික පිළිබඳව සමත පැත්තෙන් කරන්නේ ඇත්තටම නීවරණ ටික පොඩ්ඩකට අපි තලාව බලා ධානාංග ටික මතු කරලා පෙන්නන මේ උඹේ හිතේව තියෙනවා කිය. එහෙම නැත්නම් මේ උප්පත්තියේදී හම්බෙච්චි manussකමයි තියෙන්නේ. ඒක මතු කරලා පෙන්නුවාට පස්සේ හරි වෙනසක් තිරියන් ගතියක් එනවා. විපස්සනාදි කියන්නේ ඉස්මතු කරන්න ඕනෙත් නෑ. ඔය තියෙනවා. හැබැයි උඹේ නෙවෙයි. ඔය කියන ධ්‍යානෙත් උඹ නෙවෙයි. ඔය විතක්ක ਵਿਚාර බීජසුක එකකට ඔක්කොම හලන්න ඕනේ. දෙවෙනි ධ්‍යානට යනකොට ඔච්චර වටින විතක්ක විචාර දෙකම අතාරින්න එපායි. මම නැවතත් කියන්නම් ඒක මේ වෙලා ගිහිලා තියෙන නිසා නිින්ද නිසා ඇහෙන්න නැතුව ඇති. ඔක ඉස්සලා කියව එක. මෙච්චර අමාරුවෙන් හොයන විතක්ක ਵਿਚාර දෙක පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානට යනකොට ගැරන්ටි එක හවල්නවා වගේ හලන්න වෙනවා. තුන්වෙනි ධ්‍යානට යනකොට ඔච්චර හොඳයි කියව ප්‍රීතිය අතාරින්න වෙනවා. හතරෙන් යනකොට ඔච්චරත් හොඳයි කියපු සුඛයත් අතාරින්න. ඒ වගේ තියෙන ආවස්තික වටිනාකමක් විතරයි. ඉතින් මේ පුංචිට මතුවෙන මේ ආවස්තිකව මතුවෙන කෙලෙසයක් අල්ලගෙන අපි කොච්චර පෑන් නාස්ති කරනවද කොච්චර පොත් නාස්ති කරනවද කොච්චරක් කියාපානවද කොච්චරක් කතන්දර ගොතනවද කියලා බැලුවොත් අපි කොච්චරක් අකුසලේ සමාදන් වෙනවද කියලා බලන්න. ඒ වෙනකොට කොච්චර දෝ තියෙනවනේ කියන්න ඕන නම් මේ ඒකාග්‍රතාවය ගැන එහෙම නැත්නම් ප්‍රී විතක්ක ගැන ਵਿਚාරක ඕනතරම් තියෙන නිසා අපි ඔක්කොම අයින් කරලා කුණු අයින් කරලා මේ මොන හිතෙත් ඒකාග්‍රතාවය තියෙන අපි ඒක ගැන කතා කරමු. කොයි හිතෙත් විතක්ක ਵਿਚාර තියෙනවා පීති සුඛ තියෙනවා අපි ඒක විතරක්. ඒ තියෙන හොඳ පැත්ත විතරක් බලන්න යන්නම සාමාන්‍ය කෙනා සෝවන් උනත් මදි කියලා. සෝවන් උනත් තාමාර පරණ පුරුද්දට අඩුපාඩුකම් කියන ගතියක් තියෙන හැබැයි යාට ඒකට උත්තරේ Taman තුලින්ම ගන්න පුළුවන්. ගොක් ඉදිරියට යන්න ඕනේ මේ බුද්ධෝත්පාද කාලයක් කියලා මේ තේරෙන්න අපට. ඒක ඇහික සනාතන ධර්මයක් නේ බුද්ධෝත්පාද කාලය කියන්නේ මේ භාවනා කරන වෙලාවට නිකන් නෙවෙයිනේ. මේ manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙන මේ කුණු උනාට හදන්න පුළුවන් එකක් කියලා. නැත්නම් මේ අල්ලපු gider මනසත් සදාකාලික හතුරෙක් නෙවෙයි. මිතුරෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ක්ෂණ සම්පත්තිය කියන එක ධර්මයේදී හම්බෙන එකක්. එහෙම නැතුව මේ පැතිකඩ හයකට කපු මණිකක් හම්බුනා වගේ එකක් නෙමෙයි. ධර්මයේ තිනගෙන බලන දෘෂ්ටි කෝණය හැටියට. ඒක මේ සද්ධර්මයේ කියනක හැම වෙලාවෙම වහින වැස්සක් වගේ. මේ වාදනේ එළියෙන් තිබොත් උතර පිරෙයි. මේ වාදනේ ගේ ඇතුලෙන් තියන හිටියට හරියනවා වැස්සට. සත්පුරුෂ සංසේවනයේ කියන එක නිතර හම්බ වෙන දෙයක්. Taman සත්පුරුෂ නොවි Taman තේරෙන්නේ නැහැ නේ සත්පුරුෂයා කවුද කියලා. ඒ වගේ මේ හම්බ වෙච්ච දෙයන් තම පැවිද්ද ගන්න ඕනම කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන්. අම්මා මුත්තා කිව්වත් කරන්නේ නැහැ. අහනවා ස්වාමීන් වහන්සේ මේ ගිහිගේ ඉඳලා වැඩද සෝවාන් වෙන්න කියලා. සෝවාන් වීමට ඉස්සර ගිහිගේ කියන එකෙන් තමයි වාක්‍ය පටන් ගන්නේ. මොකද ඒක රැකිලා තියෙන්න ඕන මොනවටත් ඉස්සලා. ගහන්න හිතෙනවා පතුරක් අරගෙන පුපුරු ගහන්න ඉතින් මුන්දලට තියෙය නිවන පිළිබඳව ප්‍රමුඛතාවයක්වත් අඩු ගන්න. සංසෙ නිවන ලබනකොට පැවිදි වෙලාම ඉන්න ඕනද කිව්වනම් ඒක ඒ ඒ ඒ ප්‍රකාශය හොඳයි මොකද අඩු ගන්න වාක්‍ය පටන් ගන්න නිවන ලබන. මේක නෙවෙයි. සංසෙ ගීව ඉඳගෙන ධ්‍යාන ලබන්න පුළුවන්. ගිහිව ඉඳගෙන නිවන් ලබන්න පුළුවන්. අර ඉස්සෙල්ලම අරසා කරන්න ඕනේ අර කඩප්පුලි නොකෑමනා ගීකම. මාත් ඉපදෙනකොට ගියේ තමයි. ආ ඒකේ බුදුසසුනේත් එහෙම තමයි. ධර්මයේ මතු කරනකොට අපි දෙන්න හොඳ නැහැ. ඒ කෙලෙස් වලට ඔළුව උසන්න දෙන්නේ නැතුව ගිහි තමයි. හැබැයි දැන් අපි ඉන්නේ නේවාසික භාවනා වැඩමුළුවක අපි පැවිද්දෝ වගේ. ඒ ගන්න ඕනේ. ඒ দূරේ අතට අරගෙන හිතා ගන්න ඕනේ ධර්මයේ හරිනම් අපිත් මොන මොන ජීවිතය ගත කරත් අපි පැවිද්දන්සේ නැත්නම් ඒ සීල සමාධි ප්‍රඥා ශික්ෂාව රකින්න කියලා මජ්ජේ කල්යාණයට යම් කිසි කෙනෙක්ගේ ඕජාව එන්න පටන් අරගත්තොත් ඒ අවසානයේ හම්බෙන පරියෝසాన කල්යාණයට වැඩිය හරිම සෙල්ලක්කාර ගතියක් තියෙනවා මේ මජ්ජේ කල්යාණය. නැත්නම් මේ නීවරණත් එක්ක හැපි හැපි වරක වැටි වැටි වරක නැගිට නැගිට යන ගමනේ. ඉතින් ඒකෙදි එවැනි මජ්ජේ කල්යාණේ ගත කරන ජීවිත පරිදුර තියලා සටන් කරන යෝගාවචරේකට කිසිම බෞද්ධයෙකුගෙන් කවමදාකවත් අනුග්‍රහයක් ලැබිලා නැහැ. බෞද්ධයාට විහිළු කරනවා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. ඒකත් උනා කරන්න නම් ඊට වැඩිය භාවනා කරප කෙනෙක් වෙන්න ඕන. දිව්‍ය බුදුන් වදිනවා. බ්‍රහ්මයේ වඳිනවා අනේ මේ මනුෂයා ගන්න ප්‍රයත්නේ. නමුත් මායින් කරන්නේ නැහැනේ මේ අද තියෙන සමාජ පද අදත් එහෙමයි දත් එහෙමයි. ඒක නිසා කවදා හරි මේක මට්ටම් පැන්නවා නම් හිතනවා අනේ මේ පාරේ හදන මනුස්සයාට අර දීපංකර පාදමූලේ ධන ගැහුවා වගේ අනේ ඔබතුමාගේ සිරිපතුලේ මඩ ගෑවෙන්නේ නැතුව මගේ කොන්ද උඩු වණින්න කියන්න හිතෙනවා මේකේ තියෙන ඒක පැත්තේ ගැඹිරත්වය ඒක පැත්තකින් මේකේ තියෙන අභියෝගශීලී ගතිය. ඒක පැත්තකින් තමන් ඒක කරනකොට තමන් විඳපු ඒ සැප දකින්නකොට දෙන්න තියෙන දේ ඔච්චරයි. දරුවන්ටද දන්න කෙනෙකුටද දෙන්න තියෙන දේ විතරයි. ඉතින් අපි එදිනදා ජීවිතේ අපි මොනවද දෙන්න හදන්නේ? මොනවද අපි යාළුවන්ට නෑදෑයින්ට මිත්‍රයන්ට දෙන්න හදන්නේ අපි මේ කොණ්ඩ කැවුම් දෙන්න හදනවා මුරුක්කු දෙන්න හදනවා පකඩ දෙන්න හදනවා ඌව තමයි ඔන්න තෑගි බුදුරජාණන් කියන්නේ ඒක නෙවෙයි මිනිස්සු මේ මිනිස්සු කෙලින් කරලා අර මේ බම්බු ගහන්නේ හරකොණ්ඩ නහයෙන් අල්ල පොවන්නේ මොනවාද පුන්නක් වර උගුරට දාලා අන්න ඒ වගේ හරි කමන්නේ මේ ධර්මයේ කියන එක සජීවී දෙයක් මේක පොඩ්ඩක් මතු කරලා දුන්නොත් ඔක්කොටම නම් ඒක ඇත්තටම ගොරෝච ගෝචර වෙන්නේ හරි ගියොත් අන්න තේිනවා ශාසනය කියන්නේ මොකද්ද කියලා ඒකත් හැබැයි ඒක සංක්‍රමණික රෝගයක් ඒක ඇති වෙච්ච කෙනාට තව කෙනෙකුට ඒක නොකිය ඉන්න බැරි ගතියක් තියෙනවා මොකද ඒ තරම්ම මේකේ පටලවිල්ල නිසා පෙන්ලා දෙන්න ඕන ගතියක් තියෙනවා ඒක නිසා මේ එක එක්කෙනෙක් තම තුනුත්තේ ධර්මයේ මජ්ජේ කල්යාණයේ තියෙන මේ වැටි වැටි නැගිටින ගතිය තේරුම් අරගන්න අතර තමන් තුලින් ඇතිවෙන මේ තේරුම් ගැනීමේදී කරන ප්‍රයත්නයේදී ඇතිවෙන මේ යහ කල්පනා නැත්තම් මේ යහ කම්පන ශක්තිය ලෝකයටත් මුදා හරින්න බලසේනාවක් වාට මේ සිළු දෙනාම්පත් වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිළු දෙනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා